මේ ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අද අපේ සෙනසුරාදා පුරුදු ධර්ම සාකච්ඡා දවසේ අපිට සෙනසුරාදා මේක ලැබිලා තියෙනවා මොකක් කියලා මේක මේ වෙනවා අපිට අද මේ මේ ඉදිරියට ප්‍රශ්න ඉස්සර කුලි ඥානිස් වලට ප්‍රමාවක් වුණේ කිසි නමුත් අපි ඒකමාර කාලයක් ගන්න බලාපොරොත්තු ඒ කාලේ මුල් විනාඩි සල්පේ විවස්ථා කීපක් කර ගැනීමකට ඊගාට වාරේ ලැබිච්ච ධර්මපද කතාවක් අනුව ධර්ම සාකච්ඡාවේ බලාපොරොත්තු වෙනවා. හලෝ, දේරුවන් සරණයි. දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වත්‍රණන්නේ සංඝ කවිමෙහි සම්බන්ධයි. ආ දැන් අපි පටන් අරගෙන තියෙන්නේ අපිට තියෙන්නේ මේ යෝගාවචර විවස්ථාව කීමේ වැඩ පිළිවෙලයි. මේ සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම කියවන්න බලාපොරොත්තු වෙනවා. කාගේ කාර්මික අවධානය මේ දෙසට යොමු වේවා කියලා කර්මයෙන් මතක්. සක්ඛාතං භ්‍රමචරියං සම්දිත්තික මකාලිකං යත්ථ නමෝගා පබ්බජ්ජා සුත්තමස්සස්ස පත්‍ත්‍යා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහගාරියං තමීව සද්දං රූහෙහි මාකා අච්ච වසංගමි සාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් කුලදරුවන් විසින් උත්තරීතර වූ සාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ ආධ්‍යාත්මේ සංජාත පෝෂණය සඳහා પરමාර්ථයාසේ මේ සංජාත පෝෂණය සඳහා සමාරාධනේ මේ પરමාර්ථය දීති. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ යනාදී වදාළ පරිදි අතෝක්ත ගුණ විශේෂ ලබා ගැනීමට සත්තා විරිය සති සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. සාධු කීර්ති ප්‍රසංසා කාමිතාදී අසාත්වික අදහස්කින් තොරව සාසන පරමාර්ථයන් අදාළ සත්‍යාදී ගුණ සම්පන්නෝ නොපතකට වීර්ය ඇති ජීවිත පත්‍යාගෙන් අභිමුඛෝ භික්ෂු පිරිසකෙන්ද සාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ පරමාර්ථයේ පරිත්‍යාගශීලී ගුණ නැනවන්ති ආධාරකාරක මණ්ඩලයකින්ද හේතු සුදු පරිසරයකින්ද මෙම යෝගාසන සංස්ථා සමන් සම්පූර්ණ විය යුතුය සික්ඛාසා ජීවෙන් සමානෝ සමසම්භෝග පිටසක් හෝ මෙන් නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමෝහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිටසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරයේ හේතු සම්පන්න භව පුත්‍රයන් ඇතුළත් කොටගත යුතු හේයින් මේ කියන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසනුත් සම්පූර්ණ ලෙසනුත් පැවැත්විය යුත්තේ කීවර ධාරණාදී කුඩා මාත්‍යතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පාල වීම කීට ඇතිවන්නේ ඉඳයි ඒ නොත් මාර්ථ වැලෙහි අපේ කරුණ බැන්න හේඳ සමානගත සිරිත්‍ත්‍ත්‍ත්‍ත් පිළිසක් කිය යුතුය. ඒ පැවිදි කාර්යකින් වල තමාගේ උසස්කම් මහත්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ වෙ යුතුය. මේ කරස්තන ආවරකමේ බාධක කිසිම පින්කමකට උත්සාහීකට මේ චිත්ත පිරිස සම්පූර්ණ සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාකලන සෑම අධ්‍යාපනයක්ද දී යුතු වන හේයින් යෝගාභ්‍යාස ආශ්‍රමයන් නීත යෝගාශ්‍රමයන් හා සමාන ගති ප්‍රවතුන් දිනු කල යුතුය. නියම කල්යාණ අධ්‍යාසයෙන් උත්මාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසුදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රධානංගයානි ඉද රාජකුමාර බික්කු සද්දෝ හෝති සද්ධාසි තථාගතස්ස බෝධි ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝති අප්පාතංකෝ සෙම සම වේපාකිනියා ගානියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මධ්‍හිමාය පධානකමාය අසතෝ හෝති අමායාවේ යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපාදාය තාමවා දල්ලපරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානි කෝ රාජකුමාර පංචපදානං ඥානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලන් එයින් සම්පූර්ණ වීමට උත්සාහ විය යුතුය පප්පාජෙන්තෝපි සෝදෙත්තා පබ්බාජීත යයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණිය වුන් වොහොත් ඔහු ගැන වනා දැනීමක් ඇතිවන ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමත් වූ ඔහු දසසිල්ල සීලයක පිළිතුවා පණ්ඩු පලාශයක වශයෙන් සුදුස්සනක නවත්වා හෙරණ බණ දහම් ආවත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘජ්‍යා දෝෂ ආදීන් හෝ පින්ගුණ නැති, අනුවන සදහ නැති, කුසීත කම්මාදී අභාගයෙන් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද, කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරී අකුසල් වැඩේ නම් ඒ බඳු කවරෙකුද ආශ්‍රය නොකළ යුතු බව වදාළෙහි කැපකාරකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලැජ්ජී පිළිසෙගේ ලැජ්ජී ධර්මයන් වෙනසියාකෙයින් පරීක්ෂා කොට පාරගත යුතුය. පිටින් මේ පැමිණෙන අභ්‍යාස ලැබීමට පැමිණෙන උපසපන් හෙරණ උපසපන් දෙකොටස පිළිබඳව මනවින් කරුණු ਵਿਚාරාම සුසුබාරකාරාදීන් ඇතිවිතම ඇතුළත් කරගත යුතුයි. පිටතින්නේ නැහැරණු නැවති පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලි කරන උපසම්පදා වෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසකමායන් පානන් වහන්සේ විසින්ම තුලත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ඒක ධම්මං පිටමනුපස්සාමි. අනික ටෙලිෆෝන් එක රිසීවරේ තියන්න අපෝ. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිටමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්තාය සංවත්තති අතහිදම් භික්කවේ පාපමිත්තායි පදාලෙහි කරුණාත්‍රේට හේතු පාපමිත්තෝ ආශ්‍රේ විසුකුරු සකුන් මෙන් බෑරකොට සුද්ධාසුන් සුද්ධේ සංවාසං කප්පයවෝ පටිච්චතය වදාළ ධර්මයට අනුව සමාද ලජ්ජී ධර්මයන් නිපීඨාය බඳු ලජ්ජී සමගම ධර්මාමිද සම්භෝගලයිති යුතු කාලර සුදුස් පරිදි සිතපත මැඩීමට තිබෙන සීගර ගන්න. රතුලයිම වැටලද කාලර සුදුසු වදිතිකපත මැඩීමට කිසිවෙකුට කිසිදක් ලැබෙන පරිදි පංචසතික සංගායනදී තබාවදාල සංඥාත්‍ය සීකට කුඩාමාත් කිසිදු සීකපදයක් නොකඩවා ප්‍රාථමික සංවර සීලය රැකිය යුතුය. කල ඉන්දියා සංවරයේ ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේදී හොඳින් අසා බලා දැනගෙන කිකී වණ්ඩන් යන අපි ගාථාවෙන් දැක්කන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝ ශ්‍රීලං පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මැච්චම නවක හැම භික්ෂුවන්ම කුදුමා සීලවත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානී වේ අනලස් සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් වුණා කුණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්කන කරුණු හොඳින් දැනගෙන තලනරු ගතිය කොහොන්වත්ම පුරා සාන්ත දාන්ත උජුපටිපන්න භාවය පුරුදු කළ යුත්තාහ. ඒකට කමක් වෙන්නේ නැහැ. හලෝ ඒ මේ ඔයට ඇහෙන තත්ත්වය කොහමද? හා ඒක නම් ඉතින් ටිකක් ඉවසන්න වෙනවා. මොකද මේ මේන් එක නැති ප්‍රශ්න නිසා තමයි මම හිතන්නේ තදින්ම වැඩේ ඔද්දල් වෙලා තියෙන්නේ. කොහොම අපි කටයුතු කරගෙන යනවා දිගටම ඈ. ගම්මැදීන් බණ කීම ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක් කාර්කන්නෝකට උපාධ්‍යාදයන්ගේ අවසරය ඇතුවම ඒ දෑයේදී යුතු නිද්දාරාමතා භස්සාරාමතා ගණසංගනිකා රාමතා ආදී ශාසන පරිහානිකර ධර්මයන්දී නොයිදී විශේෂ කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතාවක් තුළින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදිය යුතු දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරන හොදින් දනෝගෙන නිතර මෙනෙහි කළ යුතු පරියාප්තියෙන් වෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසන්තුවේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු ප්‍රතිපත්ති ධර්මයේ උද්ඝාණයද ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධම්මදේශන ආරාධනා ආදී සුදුස්සේ සලකා අනන්‍යෝන්කගේ සංසර්ගයේ සිදු නොවන සීද කුල දූෂණාසීත හසුරවන සීද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මේ කියවන් දෙජුනේ අපි විවස්ථාවේ මුල් කොටසයි. ඉති අපි මෙතෙන් පටන් බලාපොරොත්තු වෙමු ධම්මපද ගාථාවකට උන්කන් දීලා ඒ අනුව අපේ ධර්ම සාකච්ඡාවට මාතෘකාවක් මත කරගන්න. ධම්මපදේ කලන මිතුරන් සේවනය කරන්න නවතියක් වහන්දෑ අරබ සවැත් නුවර දෙවුරම තත්‍රාය තත්‍රාය මාදි භවති ඉදග පඤ්ඤප්ප වික්ඛුනෝ ඉන්ද්‍රිය බුද්ධි සන්තුට්ඨි පාති මුක්ඛේච සංවරෝ නිත්තේ බජස්සු කල්යාණී සුද්ධා ජීවේ අසම්බිතේ නය ඉද පඤ්ඤස්ස වික්ඛුනෝ තත්‍ර අයං ආදී භවති ඉන්ද්‍රිය බුද්ධි සන්තුට්ඨි පාති මුක්ඛේ සංවරෝච බුද්ධා ජීවේ අසන්දිතේ කල්යාණේ මිත්තේ භජස්සු වාචය අස්කන්ධ දහම්ගේ හට ගැනීම නැසීම මෙනෙහි කරන්න සිව් පිරිසුදු සිල්හිත් පිළිටන්න කලන මිතුරන් ඇසුරු කරන්න අර්ථ මේ සස්නෙහි නුවණැත්තා වූ මහණහට එහි රූකන්ද හුද්දේ රූකන්ද හුද්දේද වේදනා සංඥා සංකාර විඥාන විඳීම් හැඳින්වීම් දැක්කිරීම විනන යන සිව් කඳ කඳ හුද්දේද හටගැනීම නැතිව මෙනෙහි කිරීමෙහි මෙය මෙහි දැක්වෙන සිව් පිරිසුදු කල්හි සිල්හි පිහිටි මුල්ලේ එනම් ඉඳුරන්ගේ සංවරයද සිව්පසෙහි ළඟ පමණින් සතුරු වීමද ආමොක්ඛිල්හි සංවරයද යන මොහු මුල් කරුණය මෙහි පිහිටා පිටවතු නැති කුපීකන වූ කලන මිත්‍රන් සේවනය කරන්න ඉන්ද්‍රිය බුද්ධි ඉඳුරන්ගේ රැක්මය මේ ඉන්ද්‍රිය සංවර සීලය දැක්වේ සන්තුෂ්ටි සතුටය අවිද්‍යාවට අයත් වූ සිව්පසෙහි ළඟපමණින් සතුටු වීමය. සන්තුෂ්ටි සතුටය අවිද්‍යාවට අයත් වූ සිව්පසෙහි ළඟපමණින් සතුටු වීමය. මේන් ආජීව පාරිශුද්ධි සීලය හා පච්චේ සම්නිසිත සීලය දැක්වේ. ආතිමොක්කේ සංවරෝ ආතිමොක්කි සංවරය බුද්ධ වර්ග අස්තනගයේ විවරණය බලන්න සුද්ධා ජීවේ පිරිසුදු ජීවිතයක්මය මලවක්ක 11 වන ගයේ විවරණය බලන්න. කල්යාණේ මිත්තේ කල්න මිතුරන්‍ය පවට විලිවී ඇති ගුණවත් සුදනන්‍ය පණ්ඩිතවද තුන්වන ගයේ විවරණය බලන්න. නිදාණය සදහෙන් දහම් ඇතු මහා උගතිය නවතියක් වහන්ද අවන්ති නම් දනවේ කුරර ගන්නවර ඉතුරුමත් තු සෝනනම් මිනිකෙක් ගහමින් වෙකේ ඔහු කෙලක් වටිනා ආභරණයක් කන බලන් දින හේයින් කුටි ගන්නතවන් නමින් හැඳුරුනි. එකල ඒ නුවර පවත්තනම් පවෙහි වැඩ වෙසෙන මහා කච්චාන මහ තෙරුන්ගෙන් දහම් මතා පෑදුණු ඒ නිසා මහන්සේ ළඟ මහානව වතපිළිවෙතරන්දී දහම් දෙන උපසපුවද ලැබ වෙතේ. සෝණ තෙරුන්ගේ මව මහා උයසිය සිය පුතුන්ගෙන් බණාතුණු කැමති මහා සංඝණ්ඩ දන් දුදා දහම්මල සරසා සෑරියම රෑ පියමාලිගේ කෙල්ලක් පමණක් නවතා බොහෝ දිනා සමග බණාසමින් හිඳී. කාලයක සිට නවතියක් පාන තරමුලක් ඒ මහවතේගේ විශාල ධනය සොරා ගැනීමට අවසරයක් සොයමින් සිටි. උවතේගේ රැකවරණයන් සහ තොරණට කිසි දවසක අවසරයක් නොලැබුණි. උවතේ දහම් ඇතුමට ගිය බැව් අසා එදා රෑ අතුරු මාලිගයට වැදුනා. ඒ බැව් අසා මාලිගයට යකොත් මරණාදාසින් තොර දෙකවා දහම් වලට උවතේ ළඟින්ම හිඳගත්තේය. කෙල්ලද දහම් වලට බණාතමින් හිඳි උවතේගේ කාන්ත කුඳුරා මෙතේ කී. මෑණියනි බොහෝ සංසරු මාලිගයට වැද වනසති. උවතිය යන්න යන්න මාසන බන්ට බාධා නොකරන්න. කෙල්ල නැවතත් නැවත නැවතත් පැමිණ උවසේගේ කාණ්ඩ කොඳුනා මෑණියනි මතුරුණු ක්‍රීඩී රත්රණුත් හටගත්හ. උවතිය යන්න යන්න නැවතත් මෙහි එන්න එපා. කරුණු සියලු ධනෙ ගෙන ගියක් කම් නැත. මම සියල්ලට මාගෙන දහම් ධනෙ ලැබමි. මා උවතිය මරණ ආධානින් ළඟම සිට සොර දෙතුවා අහෝ මෙබන් තනතියගේ ධන ඉසරා ගැනීම ඉතා නුසුදුසුයි පිතා වහාගොස් සොරාගත් ඒ ධනය තිබුණසේ ඒ තන සබ්බවා සොරුන් කඳවාගෙන දහම් වලට ගියේය පොරමලට සැලකුණ කෙත දහම් දෙතුන් නොනිමි කලම කරු නවකයේ දෙනම දහම් වලට පැමිණියා සෝණ තෙරුන් වහන්සේ වනවදාරා අලුමෙන් අලුවෙම පින් අනුමෝදන් කරවුව එවේලේ සරබතුවා ඒ තෙරුන් වහන්සේම ඒ තෙරුන් ඉදිරියේම මව්වැසිය වෙත පැමිණ වැඩ මෙසේ කීයේය සොර දෙතුවා මහවැසියනි සමාවන්න සමාවන්න උවැසිය කුමක් නිසා සමා අයදින්නේද කුමක් කෙලෙහිද සොර දෙතුවා මම ඔබතුමියගේ ධනය පැහැර ගැනීම සලසා සොරුන් එදා ඇවිත් යතුව තාතා ඔබතුමී මාලිගාවට මාලිගාවට යන වර්ණාදාතින් ළඟම හිඳගතිමි. මීටින් එක කෙල්ල ඇවිත් කී වචනාතා ඔබතුමී කෙල්ල පළවා හැරීම නිසා දහම් ධනේම සියලු ධනයට වඩා අගණීයයි කී නිසා ඔබතුමියගේ ಗುಣසලක අපගත් ධනය තිබූ තැන්වලම තබා සමා කර ගැනීමට පැමිණියමුයි කී වේය. විවතිය ඔවුන්ට මෙත් සිතින්ම සමාව දුනි. පසුව ඒ කරු 900 දෙනමන් ශ්‍රවණ කෙරුණ වහන්සේ ළඟ මහානව දහම් හැදෑරුම් කොට නොපමා වතපිළිවෙත රැඳුණා. ඒ 900ක් දෙනා වහන්සේ කමඨහන් ඉගෙන එක් මහා කඳු මුදුනකට වැඩ වෙන වෙනම රුක්මුල්හි හිඳගෙන නොපසුබටව කමඨහන් වැඩති. ඒ 900 දෙනා වහන්සේ පෙරකල පිණති අය වෙති. දෙවුරම් මෙහෙර වැඩ සිටි බුදුරදහු ඒ 900 දෙනා මහා වනයේට වැඩ කමඨන්නේ චිතල වූ අයුරු දැක රැස්කඳ විනිදුවා ඉදිරියේ වැඩහි සිට කරන දේශනාවක් මේ මිනිදැක් වූ නවගවයෙන් නවගව ගයෙන් බණවදාල තේක. ඒ නවකයේ දෙනා මේ නවකයේ දෙනා වහන්සේගේ චරිතයට අනුකූල පරිදි වදාළ නවගයෙන් මුල් ගය අසා කීයක්ද දෙවන ගය අසා කීයක්ද තුන්වන ගය අසා කීයක්ද සතරවන ගය අසා කීයක්ද පස්වන ගය අසා කීයක්ද සවන ගය අසා කීයක්ද සත්වන ගය අසා කීයක්ද අටවන ගය අසා කීයක්ද නාවනගයා සා කීයක්ද මෙසේ 900 දෙනා වහන්සේම රහත් ඵල පැමිණිය පැමිණි තේක. නාගරේ අක්ටේ කියන ආයතනේ චක්‍රායමාදී භවති ඉගපඤ්ඤාසේ ඉන්දිය සුත්තිකාන්තුති පාටිමුක්කේක සංවර මුක්කේ බජත්තු කල්යාණේ සුද්ධා ජීවේ අතන්දි අතන්දිකේ ඉද පඤ්ඤා මේ මේ ප්‍රශ්නේහි නුවණැත්තා වූ මහානාට එහි විඳින් එහි විඳින් හඳින් ගැස්ත්‍රීම් විනන යන පින් කඳවු වේද හට ගැනීම නැති මෙනෙහි ක්‍රී මේ දැක්කන පින් පිළිදු සිල් පීටි මුල්ලේ එනම් ඉන්ද්‍රයන්ගේ සංවරයේද සිව්පසෙහිලද පමණ සත්වීමද කාමොක්තිගේ සංවරයේද යන මොහු වූ කරුණිය මෙහි පීඨා පිරිසුදු දිව්‍ය පැවතුම් ඇති කුටීතන වූ කලන මිතුරන් සේවය කරන්නේ කියන්නේ රූපස්කන්ධය ගැන කතා වෙන්නේ නැහැ ඔකේ. වේදනා සංඥා සංකාර විතරයි කතා කරන්නේ. මේ රත්නේ ගලනත්තා වාහනට එහි රූප කඳු බේද. වේදනා සංඥා සංකාර විඥාන. ඒ කියන්නේ මේකෙදී මේ මේ අර CD ප්‍රඥාවේ තියෙන සම්බන්ධතාවය ගොඩක් පෙන්වන්නේ. ඒ කියන්නේ අර විපස්සනාවට ගියාට පස්සේ විපස්සනාවට ගියලා කියලා විශේෂයෙන්ම අරමුණේ ධාතු මනස්කාරයට ගියාට පස්සේ ඒකට හිතුම් ගාස්ලාට මේ කයේ තියෙනවද පිට තියෙනවද මගේ ළඟ තියෙනවද පිට කටේ තියෙනවද හිතවිලි ආවද වේදනා බාධා තියෙනවද කියලා කලවමකට එනවා. කලවමට ආපුවම මට සතිය නැති ගියා. සමාධිය නැතු ගියාදෝ කියලා තමන්ට තමත් සැක උපදින ගතිය කනිමාරේ එනවා. ආන එතෙන්දී අර පීඨන ලද සීලයත් නැවතනත් කල්යාණ මිත්‍ර ඇසුරෙමුත් තමයි නැවතනත් පාට කරන්න. එහෙම නොවුනොත් අර ඊට ඉස්සලකට කියන ආධ්‍යාත්මික ධාර්මික ජීවිතය ටිකක් හෙල්ලු කරගන්න. අන්නේ හෙල්ලු කරන්න යන වෙලාවේදී කියනවනම් ඔය නයිවිස වේදකම් කරනකොට සත්ත්ව විස වේදකම් කරනකොට වේදා ළඟට ගියාට පස්සේ වේදා ළඟ ඉන්න ඕනේ. එතකොට තමයි විස නගින්නේ. විස නගිනකොට ලේදා හිතේ නැත්නම් නයා ගහන වෙලාව වගේ වේසකටපත් වෙනවා. විශේෂයෙන්ම ওই මාරාන්තික සත්තු. ඉතින් වේදා බෙහෙත් දීලා පැත්තකට යනවා. පැත්තට ගියාට පස්සේ ඉතින් ලේදා ගණන් ගත්තේ නැත්තම් මේක ලිට්ටු කියලා උපස්ථායක වට කරගෙන හිටියේ නැත්තම් ආයෙ විස නගිනවා. ඒ විස නගිනලා වේදා අතේ තියෙන වැඩේ වේදා ළඟ හිටපුවාම මේක වැඩේ කරනවා. නැති වුණොත් ආයෙසරයක් අර මේ කැලේ මැද ගිල්ල කර්කෙක්කා වගේ අසන වෙන වෙලාවක් එනවා. ඒක විපස්සනාවට හැරුණාට පස්සේ භාවනා විපස්සනාට හැරුණාට පස්සේ පුදුමාකාර නුරුස්නා ගතිය කොයි එපා ගන්න ගතිය ඒක ඒ වෙන්නේ જાතින් කියන්න බෑ. එන්න පටන් අර ගන්නවා එපා කරනවා. ඉතින් ඒකෝට අර හිතුමතේ වැඩ කරගන්නවා. පරිහිර. ඒක තමයි කෙරෙන්නේ තෙන්දි. හිතුමතේ කරවන්න තමයි යන්නේ. ඒකයි ඊට කලින් හොඳ කල්යාණ මිත්‍ර මණ්ඩලයක් හොයාගෙන සීලක පිළිපදලා ඉන්දිය සංවරයේ සතිය විශේෂයෙන්ම ඉන්දිය සංවරයයි මේ බයලජ්ජා දෙකයි. පිටුවගෙන හිටියේ නැත්තම් ඉතින් ආය මොනවා කරන්නයි ඉතින් මේ ඔපරේෂන් එකට කැපුවාට පස්සේ මහුන් දාන්න ඉතලා ලෙඩාට පණ ආවා. පණ ඇවිල්ලා ගහලා දොස්තරත් බැලලා මේ මේකෙන් එළියට ගියා වගේ තමයි. තියටරකින් එළියට ගියා වගේ තමයි සෙල්ලමක් යන්නේ. ඉතින් ඕක හරිය ඒ කියන්නේ ඇත්තටම එතෙන්ද ගිය මනසේක පැත්තෙන් මේ ප්‍රශ්න දිහා බලනකොට ඊළඟට තව පරිප්පුවක් තමයි තියෙන්නේ. ඒ දේතුල ශෝකයකට හිටියා. භාවනා කරන්න ඉස්සලා වැඩිහිටිය ගෞරව කරගෙන ආගම ධර්ම හැඟීමක් තියාගෙන. ඒක භාවනා කරගෙන යනකොට ප්‍රඥාවන්තයින්ට මේ ජීවිතේ වැඩ කරගන්න පුළුවන් නැත්නම් මේක උඩ දාන්න ගන්න. මේක වෙනකට වැඩිය කුපිත වෙන ගතියක් එනවා. විෂ දඟින වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවේදී හොඳට දැනගෙන තියෙන්න ඕනේ ඕල්මොරක් නම් කරන්නේ නැතුව එතන තනිමතේට වැඩ කරන්නේ නැතුව අර භවතින පද්ධතිය හැටියට සීලය, ඉන්දිය සංවරය, කල්යාණ මිත්‍රාසෙ එහෙම නැතුව ගියා නම් ඒක සාසනික වශයෙන් අවසනාවන්ත රීතියක්. අභ්‍යන්තර බාහිර සාසන දෙකටම බලපානවා. ඉතින් මෙතෙන්දී ආරසා වෙන්නයි ආරසා කරන්නයි මේ සාසනික වශයෙන් මේ ප්‍රතිපatti සාසනික වශයෙන් මේ විවස්ථාපත් කරලා තියෙන්නේ මෙතෙන්ද එනකොට මේ කුණ්ඩෝ කරගන්න බැරුව යනවා. ආහන්න කරගන්න බැරුව යනවා. ඒ බැරි වෙන වෙලාවදී අරසා වෙන්න ඕනේ. උපමාකට වෙන විදිහට කියනනම් මේ කෙල්ලෙක් පොඩි දරුවෙක් කුමරි බඹසර රකින්න කාලේ ශ්‍රී ලංකන්න කාලේ කොල්ලෝ කෙලිකට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේ වැලි සෙල්ලම් කරන්න ගියාම කවුරක්වත් සෙල්ලම් කරනවා. ඒකට අම්මලා තාත්තලා ඉච්චර ගණන් ගන්නෑ. නමුත් යම් වෙලාවක වැඩිවියපත් වුණා නම් ඊට පස්සේ ඒ දරුවට ගෙට කරන්න. ගෙට කරනවා කියන එකක් කරනවා. මේ මේ එයා දැන් ලොකු ළමෙක්. එච්චරයි. කතාවක කියලා තියෙන ගුණාසනගේ එයා දැන් ලොකු ළමයි ඊට පස්සේ ආර සෙල්ලම් කරන්න බෑ. අර කෙල්ලට දැන් ඉතල වෙද්දට වැඩි දාංගලේ තියෙන වෙලාව. ඒ වෙද්දට ලිංගික හැඟීම් බාල වෙලා තියෙන ඉතින් ඒකට ගෙට ගන්නකොට ඒකම හොඳ පෞරුල ආරක්ෂාවක් නැත්තම් ගේ ඇතුලේ අම්මයි තාත්තයි ගහ ගන්නවා තාත්තා බීලා එනවා අම්මා ගෙදර නෑ අම්මා විදලි කිහිල්ලා එහෙනම් ඒක හොඳ සෙල්ලම් සිද්ධ වෙනවා එක්ක දරුවගේ ඇතුලේ පෙරලි කරනවා එහෙම නැත්නම් වෙන කෙනෙක් අතින් මේ මේ දූෂණයට ලක් වෙනවා ඒක අන්න ඒ වගේ දෙයක් මේ භාවනා කරන යනකොට සිදු වෙනවා. ඉතින් ඒ නිසා ආචාර්ය මත ඒ වගේම ආචාර්ය මේ යටත නැත්නම් ඒ වගේ වැඩ කරන පිරිසක් එක්ක හිටියොත් ඒ ඉස්පස් වෙන්න නෙවෙයි ඉන්නේ. ඉන්නේ හරිය අපහසුවේ මේක මොන මගුලක්ද මේක අත තියෙන තියෙන හැමතැනම කපුගේ බාටපත් වෙනවා. මේක වෙන්නේ හොඳට ඥානයේ තියෙන භාවනා හරියන කෙනා. අන්න ඉතින්දී ආරසාව නැති වුණොත් ඉතින් හරි සොරි කියන්නේ වෙනවා. ඉතින් වෙලා තියෙන්නේ ඇත්තටම ඒක දෙපැත්තටම බලපන ගුරුවරුන්ගේ දෝෂ තියෙනවා. එහෙම නැත්නම් ඒ ඒ ඒ ලක්කන පුද්ගලයාගේ දෝෂ තියෙනවා. එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය විශ්වාසය නැති වුණොත් ඒක කිසිවෙත් මේක පක්ෂයකට දොස් කියන්නේ. ඒ විශ්වාසය ඇති කළ දෙන්න බැරි වුණා නම් ඒක ඇත්තටම මේ ගුරුවරුන් කියලා බේරුමක් බෑ. ගුරුවරුත් ඒකට වක්යන්න ඕනේ. ඒ ලක්කති කෙනයි විඳවන්නේ. හැබැයි මේ වෙලාවේ නෙමෙයි විඳවන්නේ. දීර්ඝ කාලයක් පස්සේ විසිතීදී. ඉතින් ඒ වෙලාවේදී ඒක නිසා සාමාන්‍යයෙන් කියන්නේ මේ හදිස්සි තක්කමුක්කෝ කියලා බැරි වෙලාව තීනකට එළඹෙනවා. තීනක එළඹුණොත් yaadෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ඒ ධනකොට තරහ වෙලා ගියත් අතකඩා දාගෙන තු ගියොත් තාප වෙලාවක් ඇවිල්ලා මේ හදන්න පුළුවන්. ගාක් වෙලාවල් වලට ඒ වගේ වෙනකොට ආසනික වශයෙන් හරියට උපක්‍රම කරනවා. নানা ආකාර උපක්‍රම කරනවා. ඒක හරියට නිකන් මේ කොහොමද කියන්නේ ඉනා බෙද දෙනවා වගේ එහෙම නැත්නම් මේ මේ ගුරු සාදු කතා කරනවා වගේ নানা අර්ථ දේවල් කරනවා ඒ කෙරුවත් කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා ඉතින් උනාට පස්සේ හරියට සෑහෙන මේ මඩ කරගෙන ඉල්ල අනාගෙන ඉල්ල කියනවා මේක වාසනාවට වගේ ගියන්න බලපන්න මේ ගියන්න බලපන්නේ මේ රටේදී ගියට බලපන්නේ මොකද ගියයි කියපේ ඊට බැගිලා තිබුණේ නැහැ නේ තමන ගහලා ගියා. ගියාට පස්සේ ආයෙ සලූට් එකක් ගහලා එන්න පුළුවන්. මේක බලපාන්න බැරිද? එහෙම නැත්නම් ආගමට සම්බන්ධ වෙච්ච උනාට පස්සේ මේක ඉතාමත්ම තදින් බලපාන ස්ත්‍රී පක්ෂය. ස්ත්‍රී පක්ෂය බැරි වෙලා හරි මේ ගිහි වෙනකන උපාසිකාවක් විතර වැඩ කරනවා නම් මට බය ගන්නසේ හොඳ නැහැ කියලා යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපෝ වෙන්න පුළුවන්. නමුත් දස මෑන් කෙනෙක් වුණා හිතන්න. වික්ෂුණියක් වුණා කියලා හිතන්න. ඊට පස්සේ බලපාන බලපෑම ඉතාමත්ම තදයි. ඒ නිසා ඒක මේ දැනුවත් කිරීමටයි මේ කියන්නේ. ඒ ප්‍රඥාවට බලපාන්නේ සීලය මිස ප්‍රඥාවට බලපාන සීලය සමාධිය නෙවෙයි. ඒ නිසා ඒ වෙනකොට ඒ සීලය කියන්නේ අපිට බැරි බව හැබෑව. ඒලාට වමනෙට එන වෙලාවක් කියන්නේ වක්කාරට එන්නේ ඉතින් කාටවත් පිරිසුදු දර්ශනයක් පෙන්වන්න බෑ. වක්කාරට ගියක් තමයි නොගියක් තමයි. නොගියොත් උගා කල්ලි කියනවා. ගියොත් ඉතින් ආයේ මොන දිගන්න බෑ. ඉතින් ඒ වෙලාවේ එළියට එන්නේම කොරමයි. එළියට එන්නේ මේ දෝෂමයි. නැත්නම් කෙලස්මයි. ආන්නේ එළියට එන වෙලාව අර මේ මේ විසප්පුව බහැවලා ලේ සැර වෙහිර දාන වෙලාව. ආන්නේ කාර්ය පරිශ්‍රමෙන් කෙරෙන්න. මේ වෙලාවේදී තුවාලේ එළි වෙනවා. කුණු දරාව එළියට එනවා. ඒ වෙලාවේදී වහන්න යන්නත් නරකයි. ඒක කුණු එළියට එනවා. පුරු හැදෙන එක නතරයි. එළියට යන්න දෙන්න ඕන නමුත් ඕකම ප්‍රසිද්ධ සභාව කරන්න බෑ. එහෙලාට පැත්තකට වෙලා ඒ කුණේ අන වෙලාවට ඉන්නේ. ඒක මේක තමයි වාක්ම අමාරු අවස්ථාව ජීවිතේ. ඉතින් සමහරවල් තමයි මේක බොහොම ලේසියෙන් විසඳ ගන්න. ඒක තමයි මේ සංසාර බය දන්නවා කියලා කියන්නේ. කර්මේ සහ කර්මඵලයේ අදහන කෙනා මේ වෙලාවේ කාගෙන ඉන්නවා. නිකන් හදිස්සි වහා තීන්දුව ගන්න කෙනාට මේ මොන තාලෙම කරන්න. මොන තාලෙවත් කරන්න බෑ මොකද මේ යන්නේ තරහට නෙමෙයි සාධාරණ යට හේතුවක් තියෙනවා. නමුත් ඒ හේතුව පැහැදිලි ලකුණු වගේ තියෙනවා. මේ දන්නේ නැහැ කියලා කියන්නේ පිට දෙයක් කියලා හිතනවා. මේක මේ භාව මේක මේ මේ තරහ ආවේ අසවලාගේ දෝෂය කියලා හිතුවනම් ගොඩ ගන්න බෑ. ඒක තමයි මායාවේ උපක්‍රමයක්. හැම වෙලාවෙදීම ඒක අනිපත දාන. කාගෑනි දෙයක් කියලා හිතනවා. බුදු වෙන්න ඕනේ දැනගන්න මේ ඇතුලෙන් භාවනාවෙන් ආපතක් කියලා තේරෙන්න නම් බුදු වෙලා තියෙනවා. ඒ නිසා හොඳ සුද්ධ අවස්ථාවක් කර්මික ක්‍රියාත්මක වෙනවා. තමන් ගෙනාවු රුචි අරුචිකම් කරන කර්ම වේග අනිර ක්‍රියාත්මක නම් මේ වෙලාවෙදී කියන්නේ සම්පූර්ණ විවෘතයි. කොයි දෙයකට බලපාන්න ඉඩ තියෙනවා. ඉතින් හැම කෙනෙක්ම ඉතාලම ඒකේ අනුකම්පාවෙන් උණයි කියලා දොස් කියන්නේ නැතුව නොවෙන්න වග බලාගෙන ගියොත් සාසනික ආදර්ශයක් ඉතුරු වෙනවා. ඒක හරියට මේ තමන් මේ නිකන් ලෞකික කැට උපමාවක් කියනවා තමන් ලස්සන ගැල්ලමක කියලා ඒ ළමයා තමන්ගෙට මොකක් හරි ආරංචිලා දැන් තරහ ගන්නවා. කුලිය හොඳ නැහැ කියලා හෝ ලෙඩෙක් කියලා හිතලා හෝ මොකද ළමෙක් කරන්න මොනවාරි තරහ වෙලා. නමුත් තමන් දන්නවා මේක ජීවිතේට බලපාන්නේ නැහැ විවාහය. ඒ ළමයට කරුණ පෙන්වන්න ආද. මේ කියන්නේ අහන්නේ නැහැ. විලිගේ ඔෆිස් එක දාන්න දෝ ඉතින් වෙලා කණ්ඩා වැටෙන ඊට සුභායි ඔය යාමට මම ගණන් ගන්නෑ. විලිති එතකොට අර කොච්චරක් අවංකව බගෑ වෙනවද කොච්චරක් කපටි කපට බගෑ වෙනවද කියන එක මේ ලෝකෙල ආමන්නේ ලෞකික විෂයක්. ඒ වගේ තමයි මේ භාවනාවේදී මෙතෙන් දෙනකොට මේ ආරක්ෂාව ලැබුණොත් සමහරවිට මම කියන පැහැදිලිවම කිසි කෙනෙකු උදව්වක් නැතුව තේරෙනවා මේ ආවේ ගිනි කන්දම තමයි කියලා. සමහර විට මේ කවුරු හරි කරත් දෙයක්. ඒ නැත්තම් මේ අසවලට මේක වළක්වන්න තිබුණා. අසවල තමයි මේක මුල පෙරුවේ. ඉතින් ආහාරවස්තු දෙන කරුණුවට මොන්නම තාලකින්වත් හේතු කරුණු දක්වන්න බෑ. අපි ඔය තාන්නක ඉන්නදී මේ සැල කරගෙන යන වෙලාවදී මුල්ම වෙච්ච කැපකාරයෝ හතර දෙනෙකුට සම්පූර්ණ කරලා දෙනකොට ඇතුලේ ගයක් තියලා දුන්නා. මේ සාමාන්‍ය පහු වෙනකොට ගත්තේ ඔක්කොම පිටරට වෙච්චා. ඒගොල්ලෝ පිටපලාත් වලින් ගහලා අතර හිටියේ පස්සේ මේක ඇතුලේ වහන්න කරන කක්ක කරන ජරා කරගත්තා පස්සේ ඊට පස්සේ කෝ බෑ දෙන්න බෑ මොකද සූද්ධ කරගන්නෙත් නෑ මොනවද මේ මේ සර්පයෝයි මේ මේ මේ දිවි වකුළුෝයි හේර මේක ඇතුලේ එක එක සුද්ධ කරන්නේ මහා ජීවයි ඇෂේ කඩලා දාලා වාසි කියලා ඉතිහාස කරන් දුන්නා ඉතින් ඉතින් මම කියනවා අපි කුලී කියලා ඉන්නේ කියලා ඕකෙන් ඉඳද්දී ඒ ගේ වටේ සුද්ධ කරන්න යනකොට මේ මේ කුණු කොට අර දානකොට මොකද්ද වැදුවා තේරුණා. එච්චරයි දන්නේ. මොකද උනේ දන්නේ. හැබැයි සර්පෙක් ආවයි කියලා හිතුණා. මම දර්ශන දෙකෙන් ඉදිමෙන්න ආවා. ඒක ඉන්න ෆූල වෙදයි කියලා මිනිස්සේ දක්ෂයි මිනිසා. දක්ෂ වුණාට වැඩි මේ මේ කොහොසත් නැහැ. හොඳ ලස්සන මේ අවශ්‍ය දුවේනක් තියෙන. ගිහම බාම් එකේ කියලා කිව්වම බේස් කරන්න කලියන්නේත් නැහැ. ඉතින් මම මිනිස්සේ රංගියා මේ ළමයාට දැඳයි. ඉන්නේ අර උයන අනිත් කනන් එක උයාන කන චමරියේ ඉන්න අනිත් කට්ටිය තමයි වාඩි. ඉතින් ඒගොල්ලෝ කියලා පස්සේ ගණේ රාත්‍රිකුත් කියලා දෙනවා උදව් කරන්න කියලා. ඉතින් මේ වගේ ලොකු පිලක් තියෙනවා. උදායක බේස් දාලා බෙදාගේ ඇතුළේ උයාගෙන කනවා ඉතින්. කනකොට මේ කට්ටිය බැලුවා බැලුවා බෙදාගෙන අවශ්‍යකම් ගන්න මේ ලීලා ගෙදර ගෙන යන්න. මොකද මේ වහිනවා එළිය අර පිළේ ඉන්නවා. ඉතින් අර ඉන්න බෑ මොනම සැපක්වත් නැහැ. සිමෙන්ති කනකොට හේත් වෙලා කකුල් දෙක දිගාරලා ඉන්නවා. ඉතිලා ඉඳලා බැරි තැන මේ කතා කරන්න පුළුවන්. ලීලා වේදා වෙලා හොඳ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. මිනිහා මොන ගණන් ගන්න මිනිහා ටෙලිවිෂන් බලනවා. අර මොන් සරන් ගියා. යනකොට මගදී විතරයි. විෂණයක මොනවාක්වත්ම කරගන්න බෑ දල දඬු වෙලා නැත්තඳු පුට්ටු වෙලා අතෝ වෙනකොට කෑ ගහගෙන එනකොට මේ දායිලා බේත් කරලා කියනවා ඊට පස්සේ කොන අනිවේද මාත්‍යෝ අපි මේ මේ ඒකට අමාරු නිසා සීතල නිසා මේ අරගෙන ගියා කියන්නේ නැතුව මේ කෑ ගහගෙන ආවේ මගේදී අමාරුයි කියන්නේ ගිනිච්චනම් ඒක ඕගොල්ලන්ගේම නාපේ මම කියේ මෙතන මෙතන තියන්නේ කියලා මම දන්නවා මෙතෙන් දිහා කන අඳින බව දැන් මම ඇතුලේ ඉන්නේ මට බෑ ඕක නිසා ඔතෙන්ට ලයිට් වාඩි වෙන්න. ඒත් විසනහිනට දෙන්න ඔතන හිටියනම්. ඔගොල්ලෝ නොගෙනව නේද? එනම් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකට වෙන්නේ වෙදා මෙච්චර භයානක තත්ත්වයක් දැනගෙන නොසලකන්න බැහැ. මිනිහ කියන්නේ මම මේ ගෙදර ඉන්නේ ඒක තමයි. ඒක ගන්න ඕන. අනිත් වගේ මේ විපස්සනා භාවනාවේදී ඒ වගේ මේ විතරෝම ඇසුරමක් නෙවෙයි නිතර ඇසුර අවශ්‍යයි කියන එක තමයි අපි සාමාන්‍ය කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ තිබිය යුතුයි කියලා. නමුත් එහෙම නෙවෙයි. ඒකෙන් තමයි අපි ඇත්තටම අර සම්බන්ධක පවත්තක් නැත්තම් තියා ගන්න පුළුවන් කතා කරන්න පුළුවන් තත්ත්වයක් ඒ දන්න කෙනෙක් ළඟ ඉන්න තත්ත්වයක් ඕනේ ඇත්තටම බෙහෙතක් ඕනේ නෑ මේකට විපස්සනා බෙහෙතක් ඕනේ මෙන්න මෙතෙන් මේ චිත්ත ප්‍රවෘත්ති කඩා ගන්න නැතුව කෙලවර යන්න අරින්නේ මේ නැගපු එක එහෙම යන්න අරින්නේ එතන කඩා ගත්තොත් ඉතින් ආයෙ මුලක ඉඳලා ඉන්න ඒ නිසා මෙතෙන්දී වෙන ඒ කියන්නේ සමාජයේ තියෙන පද්ධතියට ගරු කරන සම්මුතිය ඉන්දිය සංවරයයි සියලු බයලජ්‍ය දෙකයි සීලේ. ඉතින් ගමේ කල්යාණ මිත්‍ර ඇතුලේ මැද නිකන් මැදුමේ ඉන්න ඕනේ. ඒ තලයේ ඉන්නකොට කවුරුත් ඔක්කොම වැඩි ගණන් ගන්න ඕවම තමයි කියන්නේ ඕව තමයි එපා වෙනවා. ගමක් නැහැ යමු. කියාගෙන යනවා. එළියට ගිය ගමන් ඕක නෙවෙයි හම්බෙන්නේ. ආපෝ ඔයාලකට ගිහින් කීදෙන පිස්සු වෙලා තියෙන හොඳ වෙලාවට ආවේ මේ ඕක තමයි අපි කිව්ව බාහන කරන්න එපයි කියලා කරනොත් හොඳ කෙනෙක් ගාට යන්න ඕක හරියන්නේ නැහැ කියලා ආරක ඩබල් කරනවා. නකල් කිරුවට පස්සේ අර මනුස්සයාට ශාසනය පිළිබඳව හෝ භාවනා ක්‍රමය පිළිබඳව හෝ තමන්ගේ සීල පිළිබඳව හෝ මම මේ කැප කරලා ඉස්සරහට ගමන පිළිබඳව අන්තිම තුච්ච අතරක් නැකෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උගාවක් කෑගහනත් එතන ඉන්නේ. මේක හරියට තේරුම් ගන්න හැබැයි ඒක එන්නේ සාමාන්‍යයෙන් භාවනා වල්ලනයි කියන්නේ හොඳට වල්ලන. ඔය ලීඩේ එන්නේ භාවනා හොඳට අල්ලනයි. කල හොඳටම ධාතු මනස්කාරයට හිත ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ගියාට පස්සේ අම්මා නැහැ තාත්තා නැහැ කෑවා නැහැ නැතුව නැහැ ඔක්කොම කලවම් වෙලා නිකන් වක්කාරේට වෙලා වෙනවනේ බඩ පෙරලා පෙරලා වක්කාරේට වෙලානේ ආනේ වෙලාවයි මේ කතා කරන්නේ ඒ නිසා මේක සාසනයක් තියෙන කාලේ කලාස්තුකින් තමයි කෙනෙක් මේ මුලවද අග කියන මේ අර්බුදය මේ වැඩි සත්කාරයකෙකෙදිම ගෙවලා සුව කරගන්න සමහරුන් කියන මේ ගාන පිළ වැඩි මේ දවස්වල දැක්කත් කාර්යකේ කියන්න බෑ ගෙදර ගෙනියන්න කියලා ඉතින් දොස්තර කියන්න බෑනේ මේක බෑ දැක්කත් කාරකේ තියපන් කියලා මොකද දොස්තර නෙවෙයි බිල ගෙවන්නේ. ඉතින් මේක හරි මේ මේ අර කිසි කෙනෙකුට වග වෙන්නේ නැති ප්‍රාදීන තනියලිය වගේ මිනිසෙකුට නම් අඳා ගන්න පුළුවන් වෙන දෙයක් වෙච්චා නේද? භාවනාවෙන් ආපේ ගන්න භාවනා යන්න ඕන කියලා ඉන්න පුළුවන්. අතර මෙතන කතා බතා කරන භාවනා කරන්න නැතිවත් එක්ක හරි කන්සුන් කර කර කතා කතාවට අහන්න ගියොත් අනිවාර්යයෙන්ම පොරක පොරක පාරක් වදිනවා. එමේ මේ බොරු වලකට වැටෙනවා. හරි අමාරු මෙව ඇත්තටම මහා ලොකු ඥාන නෙවෙයි. නමුත් ඒ වෙලාවේදී ක්‍රියාත්මකුනේ නැත්තම් වෙන හානිය සාසනික හානිය. සාසනේ වරදොල අවතා දීම මේ වැඩේ ඉවර කරන්නේ නැතුව මේ මග නතර කරලා පරාජිත ඇඟීමේ සාහියෙන් කතා කරන්න පටන් ගන්නවා. එතන ගියාට පස්සේ මේ මොන විදිහකට විශේෂයෙන්ම අහු වෙන්නේ වාක් සංවරේ. කාය සංවර මනෝ සංවර ප්‍රශ්න නැහැ. වාක් සංවරේ නැතිලා යනවා. නැති වෙච්ච ගමන් මේ මනුස්සයා කරන හැම දෙයක්ම පද්ධතියට තමන්ට සානි කර මේ කොටලුවා නැත්නම් බූරුවා නැමෙද්ද කෑ ගහන්න පටන් ගත්තා වගේ තමයි ඔරුවා වෙලා බල්ලා ගණන් ගන්න ඔරුදිය ඒ කීර්තනේ අපෝ ස්වාමියා බේර ගන්නම් කෑ ගහතම වාන්නේ නිකා හිටපන් කියලා බල්ලා බුත් කොටලුවා කෑ ගන්න නැත්නම් බූරුවා කෑ ගන්න බූරුවා කෑ ගහපන් ගෙහිමේ ඇවිල්ලා බූරුවට ගන්න මේ පාට බූරුවා රැට මුතියලා දෙන්නේ නැහැ කියලා සුදු හොරකමයි ගුටි දෙකක් හම් වෙනවා හොරක් මේ බූරුවා අන්න ඒ වගේ වැඩක් වෙන. ඒ නිසා මේක බුදු ගියේ මේ අර ගුරු භක්තියකින් සම්ප්‍රදායට ගරු කරගෙන කමක් නැහැ මේ වෙලාව අමාරු තමයි කියලාගෙන යන්න වුණොත් ඒක මේ සද්ධාවද්ද ප්‍රඥාවද්ද බය ආදුකමද්ද එහෙම නැත්නම් මේ ප්‍රයෝග ඥානයක්ද එහෙම නැත්නම් මේ සංඥා දෘෂ්ටියද කියලා එක එකන එක එකන දෙනවා. කොයි නම දෙනවද කියන්නේ මම දන්නේ කෝක දුන්නා හෝ ඒ වෙලාවේදී අර දන්න කෙන කෙනෙක්ගේ ඇස්බල්මේ හිතියොත් හොඳයි. ඒ නිසා මෙතෙන්දි හොඳට පේනවා අපි ජීවිතේ බලන්නේම භවනා ජීවිතේ බලන්නේම සමාජය තුළ. අපි ජීවිතේ වැදගත් වෙන සමාජය නෙමෙයි සීල ප්‍රඥා. සීල ප්‍රඥා දෙකෙන් තමයි තීන්දුව වෙන්නේ. දැන් මෙතෙන්දි සමාධිය නැහැ. ඉතින් සමාධිය කැඩිලා ඒකයි ඔය වික්ෂිප්ත වෙන්නේ. නමුත් භාවනා කරන දැන සමාධිය එච්චර වැදගත් දෙයක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ සීල කැඩිලා නැත්තම් ඕනෙම වෙලාව සමාධිය හදාන ප්‍රඥාට යන්න පුළුවන්. නමුත් සමාධිය නැහැ කියලා ඒ කියන සීලපදයට කඩා ගත්තොත් එතන වෙන හානිය ආය සමාධිය ආවත් පිළියම් කරන්න බැරි මට්ටමට යන්න ඉඩ තියෙනවා. ඉන්නේ නිසා මේක ක්‍රමිකව තියලා තියෙන සීල සමාධිය සමාධි ප්‍රඥාවට නමුත් සීල ප්‍රඥා දෙක තමයි ලෝකයේ අග්‍ර ධර්ම විදිහට සලකන්නේ. ඒ නිසා මොන දේ වුණත් තමයි මෙතෙන් ආපු තමයි මෙතෙන් දෙනකම් උදව් කරපු කල්යාණ මිත්‍රයන්ගේ අත කඩා දාන්න නැතුව. කල්යාණ මිත්‍රයන් ද්‍රෝහි වෙන්නේ නැතුව. මිත්‍යාද්‍රෝහි වෙන්නේ නැතුව ගියොත් ඕන තැනක වැරදිල්ලට ඕන කෙනෙක් සමාව දෙනවා. හැබැයි මිත්‍යාද්‍රෝහි වුණොත් කල්යාණ මිත්‍ය අනුකම්පාව දුන්නොත් ඒ ආය ලබා ගන්න තමන්ගේ හිතේ වැකිටිකමක් ඇති වෙනවා. හිතේ මට මේක කැප නැහැ මට මේක බෑ මම මේ වෛර කළා තියන්නේද කියන එක බලපාන එක ඒක පිටාම් ගැඹුරට ගියොත් ආර්ය උපවාදයට වෙනවා. අභෞවිය පුතුලේ බාටපත් වෙනවා. සාමාන්‍ය ගිහි මට්ටමේ ගුරුවරයෙක් සුමනේ පෘථග්ජනේ තමනුත් පෘථග්ජනේ බැන්නේ හැරට නෙවෙයි නම් ඉලක්ක මේ විසිනවා. පෘථග්ජන මට්ටම විසිනවා. අර තමන් ඇහෙන්නේ නැති වෙන්න හරි කමන්නේ. ආර්ය පුද්ගලයෙකුට නම් අපවාද කරලා තිබුණා නම් ඒක කෙලින්ම අභව්‍ය මට්ටමකට යනවා. අනිත් එක නැති වුණොත් නැවත මූල ජීමේදී අර පරණ තිබුණු සම්බන්ධය ගන්න බැහැ. ඒක නිකන් මේ තමන්ගේ හිතට බලපාන ධර්මයක් බාරපත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය මෝඩකමට අපි ගමේ තියෙන මෝඩකමට මේ මිත්‍යානි සංසූත්‍රය අනුගමනය කරනවා. මිත්‍යානි සංසූත්‍රය තාම ලස්සන කරුණු ටිකක් ගොන ගන්න කියන්නේ මේ පහූත බක්ඛෝ භවති ඉප්පමුත්තු සකාකරා බහුණං උපජීවಂತಿ යෝ මිත්‍යාන නදුබති හැම ගාථාවක් විවර කරන යෝ මිත්‍යාන නදුබති මිත්‍රයන්ට මිත්‍රද්‍රෝහි නොවුනානම් යණ යනකට බත් හම්බ වෙනවා බහූත බක්කෝ භවති විප්‍රවුත්තෝ සකා කරා. තමන්ගේ ඊතර නොවුනත් යන තැනකින් බත්පත හම් වෙනවා. බහූනම් උපජීවන්තේ පුද්ගලයා නිසා බොහෝ දෙනෙක් කැපෙනවා එක්කම. මොකද හේතුව ඒ පුද්ගලයා කවදාකවත් නැහැ. මේ තමන්ට පොට්ටකට හරි අත දීපු කෙනෙකුට හානි කරන්නේ. මම ගිහසත් ලොකු සංස්කෘතින වෙලාවේදී බලලගත් තියෙනවා මේ මට උදව් කරපු අයට බනින ගතිය හිටිට. ඒ දවස්වල හරියට කියනවා දැන් තාම පරිස්සම් කරනවා මම ඒකට. මේ කිවි පැකිලීමක් හදව බයින මම හිතුව බුදුරජාණන් අපිට ඒකට ලයිසන් දීලා තියෙනවා කියලා. ගණිත කියලා තියෙන තමන්ගේ ගුරුවර විචනය කරන්න පුළුවන් කියලානේ. ඉතින් මම ලොක දාක ලොක දාකට ආංශිලා ඉන්න වෙලාවක ළඟ ඉන්න වෙලාවක අතමැත දොඩවන වෙලාවක කිව්වා. සංස අපි බුදුහාමුදුරුවෝ විතරයි තමන්ගේ ගුරුවරට උඩින් පිණුම් ගන්න ගන්නකො එකම සාස්ත්‍රුන් වහන්සේ කියලා ඒක මේ ඇත්තට වතුරගම නන්දසිරි හාමුදුරුවෝ ලියපු පොතක තිබුණා. තමගේ උරට උඩින් පැනනට ප්‍රශ්නයක් නෑ ධර්මයට නින්දාවක් වෙන්නේ නැහැ කියලා. ඉවරව තමයි. ඊළඟට මම කොහොමද ගන්න තියෙන්නේ? පොත්වලින් බලලා දේවල් අන්නති පොත්ේ බලන්න වල තමයි මාර්ගයෙන් මොකද්ද කියන පොතේ මෙහෙම තිබුණා. අනිවාර්යද මංගලාංගු කියපක් නෑ. ඔය වතුරකම නන්දසීර සාමති කියනවා කියලා. මේ වව තිබුණට වක්ෂුවට ක්‍රියාත්මක කරන්න යන්න බෑ. ඒක නිවල බොහෝ හොස්ම කල්ලා කියනවා. මේ එහෙම තියා. සමන්ට උදව් කරපු ගුරුවරයෙකුට තියා. 84000 ධර්මස්කන්ධෙන් එක ධර්මස්කන්ධයක් කියලා දීපු කෙනෙකුට වුණත් සදිශා නමස්කාරයෙන් වන්දනා කරන්න ඕනේ. අස්සජි ස්වාමීන් වහන්සේ මේ මොකා මේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන දිනම කෝලිත උපදේශනේ කෝලිත දැක්කේ ඉන්ද්‍රයන් සංවරේ. ඉහිලා පාත්‍රය හොදන ඉල ළඟ ඉඳගෙන පවන්සල් ඇහුවා. සංසෝපාංශය දැකපුවා ඉන්ද්‍රයන් සංවර ගතියක් තියෙනවා. මෙහෙමයි උපාංශේ මොන ධර්මතාවය රකින්න කියන්නේ මොන භ්‍රමචර්යය රකින්න කවුද ගුරුවරයා කිව්ව කාන්ති මම මේ ළඟට බැරිනේ මම දන්නේ නැහැ මට බණ කියන්න බෑ කවන්නේ ඔබ වහන්සේ කියන්නේ මම දහසක් නැන් තේරුම් ගන්න කිව්වට පස්සේ තමයි මේ ධම්මා හේතුපබ්බවා කියන මේ පද දෙක ඇහෙනකොට ඇත්තටම එතකොට නම් හැබැයි උනේ රෝවන් උනා සම්පූර්ණ විශ්වාසයක් ඇත්තා එදා ඉඳලා පිරුණුවම් පාන දවස වෙනකම් හැමදාම දහසකුත් වැඩ ඔක්කොම කරලා නිදාගන්න ඉස්සෙල්ලා අවලෝකනය කරලා බලනවා අස්සජී ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැන මේ බුද්ධ ආදී ගුණ ඔක්කොම සීපත් කරලා පෙරුවා වන්දනා කළා ඒ දිහාට වැඳලාලු පැදුරට වැඩි. ඉතින් කොහේ ඉච්ඡර ගුණ තියෙන ධර්ම සේනාධිපති. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමන්ට එක බණ පදයක් කියලා දුන්නෝ අස්සජී ස්වාමීන් මේකේ සැලකුවා විරෝධ ජනප්‍රිය වෙන්න කියන කතාව මිස තමන් අර ඉදිරියට යනකොට යනකොට යනකොට අර මුල් වෙච්ච හැරමිටිලි කරන්න අරකයි. ඉස්සලාපු කන පුංචි කරන්න සලකයි අන්න ආවයි කිය. අන් එනවා. අන් ආවට අංගට වැඩි කන ලොකුයි. උගදෙනේ දැන් කරන්නේ ඉස්සලාව කනට වැඩි පස්සේ ආපු අඟ ලොකු කර ගන්නවා. ඊට පස්සේ කැතම වෙලේ තමයි අඟේ ඉඳලා කන කන එක. ඒ ඒක ඉතින් ඒ ඒ දෙක එකට යන්නේ මොකද ඒ කෙනෙහිල්ලෙන් තමන්ගේ ප්‍රඥාවයි තමන්ගේ පුළුවන් කාර්කම පෙන්වන්න හදන. ඒ කෙලෙසක් වැඩ කරන්නේ. පුද්ගලයා නෙමෙයි ඒ කෙලෙසට ගුරුවරයම වගේ කියන්නේ. ගුරුවර දීපු හරි කමටහන් නිසා හරි විපස්සනාව නිසායි යෝධේ වෙලා තියෙන්නේ. අර ළඟ දැරීමේ ශක්තිය තිබිලා තියෙනවා. ඉතින් ඒක සිද්ධ වුණා නම් තාම ප්‍රවේශම් වෙන්න ඕනේ. ප්‍රවේශමේ හානිය වෙන්නේ ආධුනිකයට තමයි ශිෂ්‍යයට වෙන්නේ. ඒක සාසනික වශයෙන් ඉතුරු වෙන ආදර්ශය හොඳයි. ඉතුරු වෙන්නේ වැරදි ආදර්ශයක් ඉතුරු වෙන්නේ. එහම ඒක දෙපැත්තම කන්න ඕනේ. ගුරුවරයාත් ඒක මේ බලාපොරොත්තු වෙන්න ඕනේ. දෙවර භාවනා කරන්න යනවනම් මූණට දමලා ගහ වෙලා එන්නවමයි. ගුරුවරයා දැනගන්න තියෙන ඉතරයි දක්ෂ ගෝලෙක් කියලා දැනගන්න පුළුවන් නම් ගුටියක් කන්න බලාපොරොත්තු ඉන්නවා. ගහනවා ගහනවාම යායක දෙකක් නැහැ. ඒක නුරුස්න ගතියක් එන වෙලාවක් එනවා. ඒ වෙලාවට මොනවා කරයි විශ්වාස නැහැ. හැබැයි නාවන මැට්ටා. එහෙම දෙයක් ආවේ නැත්තම් ඌ මැට්ටා උට තේරෙන්නේ නැහැ මේ කියන මොනවක්වත් තේරෙන්නේ නැහැ. ආවන මේ වෙලාවේ ෆුල් ගාඩ් එකේ ඉන්න ඕනේ එන්නකොට ෆයිට් එකක් දෙන්න බලාගෙන වැටෙන්නම ගහන්නත් ඕනේ. කරන්න පුරුදු කරනවා වගේ කියන විට වැඩි අඩි කියනවා පොඩි කියනවා මොකද දැන් තියෙන පොඩිය කර ගන්න වරෙන් කියන එක. හැබැයි මට්ටම් කරන්නේ නියපොත්තෙන් කඩලා දාන්න යනවා. ඒකෙන් තමයි ඒ පන්නරේ හිටින්නේ අර මේ නැගිටලා එන වෙලාවක් එක. ඉතින් ඒක නිසා ඒකෙදී ඒකෙදී මම ඉස්සල අදහස ප්‍රකාශ කරා මේකෙදී වැටුනොත් විශාල හානි සිද්ධ වෙන්නේ කාන්තාවක්සිට කියලා. ඒකේ නම හරි. නැගිට්ටොත් සෙල්ලක්කාර වෙන්නකොල්ලන්ට වැඩි කියලා. ඔකේ පැන්නට පස්සේ කෙල්ලෝ එක එකක් කෙලි ගැති නෑ සම්පූර්ණ කොල්ල වගේ ඕනේ සංවිධානයකට ඕනේ රැයක පානක තනියම යන්න ඕන සාසන වෙන්නේ ඉදිරිපත් වෙන්න පුදුම ගැම්මක් එනවා. ඒත් හැබැයි කිට්ටු කරගන්න යන්න අරකයි. මොකද ඒ රත් දකින්න වෙන පැත්තකනේ. ඒ පිරිමි ගෑනු ගැටි මුකුත් නැද්ද පිරිමි ගැටියක් එන්න පටන් ගන්නවා. ආවට පස්සේ ඒකලට තේරෙනවා මේ අපි මෙව්වා මේ ටික මේ මල පන්න ගන්නකම් කඩේම පන්න ගන්නකම් තමයි අපි ගෑනු කියලා පස්සට හිටියේ දැන් මනුස්සකම තියෙනවා. කෙලස් නැති ගතිය තියෙනවා. මට කල්යාණ මිත්‍ර අඳුරට ඇහි. කියන ගතිය ආවට පස්සේ පුදුම ශක්තියක් එනවා. ඒ කාන්තාව මමක් වශයෙන්, සහෝදරියක් වශයෙන්, නායිකාවක් වශයෙන් ආගමික ඕනෙ පැත්තකටපත් කරන්නේ. උදේට පේන පටන් අර ගන්න වැඩකට ගියාම පිටිමි 1000ක් ඉඳි කඩිකුචු ගාලා පස්සේ යද්දී සංස බය වෙන්න බෑ අපි ඉන්න. ඕන දෙයකට අපි ඉන්නවා කියලා ඒ වගේම තමයි ඉදිරියට. ඒ හේතුව මේ අදින් අහුදුම සද්ධාවම නෙවෙයි මේ දුෂ්කරතාවනේ මුණ පැනලා තේරෙනවා මේ සද්ධාදී දාටම ශක්තිමත් වෙන්නේ ඉන්දිය බවටපත් වෙන්නේ ඒව නැති තැන නොසලීමේ. සද්ධාව ශක්තිමත් වෙන්නේ සද්ධාව නැහැ කියලා සැලෙන්නේ නැති මට්ටමට ආවනම් මෙහි සද්ධාවේ බලවත් වෙනවා. සතිය බලවත් වෙන්නේ ප්‍රමාදයට වටනවා කියලා දන්න සැලෙන්නේ නැහැ. වීර්යය බලවත් වෙන්නේ කණිමැලි බව තියෙනවා. නිදිමත බව දන්නොත් ওই වෙලාවට කියනකොට සැලෙන්නේ නැහැ. සමාධිය නැති බව දන්නොත් හිත විචිප්ත කරගන්නේ නැහැ. ප්‍රඥාව නැති බව දන්නවා. අන්ධබන්ද කරගන්නේ මේ ඔක්කොම తాවකාලික දේවල් දැන් නැති බව දන්නවා කියලා දැනගත්තොත් තමයි ශක්තිය. ඉතින් එනකොට ඒක සාධනීය පැත්තෙන් බලන්න ඒක ඥාන වලින් එන දෙයක්ද උපතිච්ඡේ සම්පත් වලින් එනද ඒකටද මේ පාරමිතා ශක්තිය කියන්නේ මම දන්නේ. හැබැයි සම්මිය දෘෂ්ටි වෙනනම් ඒක තමයි. වෙන්නේ ඉස්සලා මෙයා ඒක ගෙනාලා තියෙනවා. ඒක අපහසුටපත් උනට වැරදිලා නැහැ. කියන්න වෙනවා කියන්නේ. ඉතින් ඒක මම හිතනවා මේ කාටායෝ අනිත් අර්ථ ගොඩක් තියෙනවා. වැඩියෙන්ම මතු කරගත යුතු නැත්නම් සෙල්ලක්කාරම් පැත්ත තමයි භාවනා ජීවිතයේදී වෙනකට වැඩිය මේ ඍතු වෙන අකට විකට. වෙනද මේ උත්තරගෙන පහවන ගොජව දාගෙන එනකොට කරේ බන බලාගෙන ඉන්න පුළුවන් ගැතිය. ගුරුරැත් ලක් තියෙන්න ඕනේ. මේ ගෝලයක් ලෑස්ති වෙන්න ඕනේ. හැබැයි ගෝලය මෙතෙන්දී මේ අන්නාපු වස්සෙක් වගේ දඟලන බව නම් දුරුදා. ඒක එන්න ඕනේ. ගිහියට ඒක බලපන්නේ. මොකද ගිහිය ඉතින් ආව වගකීමක් නිසා යනවා ආපහු වෙන නිසා ප්‍රශ්නයක් නැහැ. පැවිදි වුණාට පස්සේ මාතිය මාරි මේක පන්නලා පැවිදි වුණා නම් එතන මේ ටික ගිහි කාලේදී කරගෙන පැවිදි වුණා නම් ආවට සමාජ විද්‍යාව පෙන්නේ නැහැ. ඒක තමයි. සරල දේවල් දෙලොක් නැහැ. ඒක කොහොමද ආයෙත් තීරණයක් ගන්නද මොකද සතියට එච්චරම නෑ. ඉතින් මේ නරඹන්නේ භාවනාවෙන් ආවුද ඔළුව රෙල්ලලා. ඇත්තටම භාවනාවෙන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම එතකොට ඒ වෙලාවට තේරෙන්නේ නැහැ එච්චරම කියන්නේ නෑ. මගේ ඊමේල් ලයින් එකේ මම පෙන්නන්නේ දවසකට ඕනේ ගාණක් මට එනවා මටම සැකේ උපදවලා එවලා තියෙනවා සාහනස මෙන්න විතරයි දැන් ඉන්නේ මම. කෙල වෙලා නේද කියන එක අහලා එවලා තියෙනවා. මම කියන්නේ ඔකට ඒක ඔබට කැමති නැත්තම් දැන් අතාරපන්. කැමති නම් කාපම් ඵලයන් ඉස්සරහට යන්න යන්න හැබැයි අඩු කරන්නේ නැහැ. ඔය කූපන් ක්‍රමයට දෙන්නේ ඊගාට ඊගාට එක්ක දෙනවා. ඊගා පැත්ත දීලා දීලා දීලා තමයි නැගිටලා ගණ්ඩා ගන්නෙ. උඹලේ බලාපොරොත්තුනේ කීචු මෙහි පොරවක්වත් නැහැ. මේක ගන්න පුළුවන් නම් දත් අය වෙනකොට ඊගා එක කෑයි. ඒක කනකොට කය එක කෑයි. දෙන්නෙම පැංගිටි තමයි. ඉතින් ඒක අර ජීවෙන්නකොට තියෙන අභියෝගයි එක බලනකොට මන්දර මට නම් මම හිතන්නේ ඔය හැටි ගොඩාක් සිද්ධ උනේ ගිය කාලේ. වැටුණා කියන එකේ ආය මොනවත් නැහැ. වැදිච්ච දේවල් වල දැන් උනත් ඒ දැන් වල වදින හැම වෙලාවෙම මට අර පරණ එකක් තියෙන ඔයිට වැලිය කාපු එකක්. කල්ලාත ඔයිට වැඩි කාපු එකක් තියෙන මගේම සිංහ බාහුවට සිංහ මේ මේ සිංහයාට සිංහ බාහුවෙන් වදිනවනේ. කරන්න දෙන්නේ නැහැ. කරන්න දෙන්නේ නැහැ. ඌ දෙසරයක්ම කියනවා මගේ පුතා මට විදින්න විදිහක් නැහැ. මේ ලස්සන රිංගය රිංග භාගයේ කියනවා ආදරෙන් වැඩියේ මේ පුතා නොවේදෝ මේ විදින දරුවා විදිද්දී මම ආදරෙන් වැඩියේ මේ පුතා නොවේදෝ කියලා. පස්සේ සිංහයාට දෙසරයක්ම වදිනවා. ඊටලේ වදින්නේ උට දෙන්න ඕන පාඩමක් කියලා වේගේ ආපු ගමන් ද්වේෂ ආපු ගමන් පුතා විදින එක වදින බෑ. ඒ හෙල්ලෙම එනවා. ඒකයි භාවනා කරන්නේ ගුරුපදෙස් දෙන්න හදනවනම් පිළිඳට වැඩි කේන්දරේ පොඩ්ඩක් බලව ගන්න. ආයෙ මොකුත් නැහැ. වදිනා කියන්නේ ඔය එලිවෙට් නම් පේන්නේ අපි අපේ පත්කඩේ ලාන වදින්න වෙල ගහලා ඉන්නා වගේ කියන. ඔත් ඔය එකකවත් මොකක් කරන්න යතින් පීහිති. ඇතින් දැලි පීමද ඒකේ කෙලෙස්. පුද්ගලයෙකුට ගාගත්තොත් ගියා. පුද්ගලයට ගාගත්තොත් අපි ඒ මේ වැරද්දකට බාහිරට ගියා. මේ තමයි කෙලෙස් වල ස්වභාවය. බීහිලා අපි ඇත්තටම අපේ ගුරුන්ට කරලා තියෙන්නේ. අපේ ගුරුවරුන්ට අපි කරලා තියෙන නිසා අපිට අපිට එන්න ඕනේ. හැබැයි දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔය ඒව බලාපොරොත්තු නේ මේ වැඩ කරන්නේ. මේ දුකි මේ කෙලෙසල තියෙන සංකර භාවය, කෙලෙසල තියෙන මේ විෂම ස්වභාවය මේ පුද්ගලයා කියන නියෝජනය වුණා. මේ පුද්ගලයා කසරමයි. හේතු කෙරුවොත් මූට කවුරු ලණුවක් දීලා කියලා දෙපැත්තම වැටෙනවා. දෙපැත්තම වැටෙන ඉඳයි අරේවන ගු කප්පරක් කාපේ ගාන මඩ පුවක් ගියත් ගාණක් නැහැ කියලා කතාවක් තියෙනවා. ඉතින් දැන් මෙච්චර ගු කාපේ කරන මේ මඩ පුවක් ගෙඩිය ගන්නට මොකද්ද කියන්නේ කියලා උරේ ඉතින් අර පුරුද්දට බුලත් කියලා කකා ඉන්නවා ඉන්න එකයි තියෙන්නේ. එයා දවසක එනවා ඒක තේරෙනවා. දවසක Tamanටත් තේරෙනවා අනිත් පැත්තටත් තේරෙනවා. ඉතින් එදාට මීට වැඩිය මල් මාල දාලා පිළිගන්න. අපෝ මේ ඉවසන ඉවසිල්ලක් කියන. නමුත් මතක තියාගන්න අපේ ඉවසිල්ල බොහොම සොච්චමයි. මේ අවුරුදු 2500ක් මේ සාසන එනකොට ඉවසුපු ඉවසින් අපේ අපේ තිරුණාන්තලා අපිට හීනකින් හිතන්න බෑ. හිතන්න පුළුවන් නම් අපිට මෙච්චර තටමන්න දෙයක් නැහැ. අපි තාම හැම මයිලක් හෙල්ලෙනකොටම හැම දතක් ගලවෙනකොටම හැම කණ එකක් වුණොත් හැම හෙම්බිරිස්සාරම චර්චුරු ගාන්නේ මේ අපිට ඇවිල්ලා තියෙන මේ මේ මේ උරුමේ අපිට වෙලා දෙන උරුමේ දන්නේ නැති නේද? දන්නවනේ ඌව කතා කරන්න දෙයක් නැහැ. ඕලේ ඉනකොට ලැජ්ජාල පැත්තට වෙන්න ඕනේ. ඉතින් එකක් මට ඉවස ගන්න බෑ කියලා. දැන් නැහැ. දැන් අපි කියන්නේ ඔක්කොම ධනෙ පෙච්ච දවසේ මට නිවන් හම්බ වෙයි. ඉතින් බලාගෙන ඉන්නකොට රත්තරන් වලින් දිලිසෙච්ච රත්තරන් ඉදිමගකින් ගිහිල්ලා මේ රුවන් පුරේට යන්න මේ බලාගෙන ඉන්නේ. යයි. ඔය දෙවිය වරිපු ගන්න වෙනවා කියලා දැනගත්ත දවසෙන් හිතනවා අයියෝ මේක මොකද්ද? මුකප්පරක් කාලේ ඉන්නක මට නැත්නම් අලියක් අත මොකද්ද ඉන්දියාප්පයක් කියලා. ඒක තමයි මම මේ පිළිම කම් කියලා කියන්නේ. ඒකට පිළිමකම් කියලා මම කියන්නේ. එච්චර බැන්න මේ බැරි කට්ටියට වෙන වැඩ තියෙනවා. මේ විපස්සනා විසරට යමන ඉතින් කරන්න බෑ. විපස්සනා විසරට යන්න මේට වැඩි දුක් කනකට බලාපොරොත්තුවක්. මේට වැඩි නිඳාකට බලාපොරොත්තුවක්. මේට වැඩි අපකීර්තියකට බලාපොරොත්තුවක්. පිරිසින් කොම් වීමකට බලාපොරොත්තුවක් තියෙනවනේ. ඒක තමයි අනාලම්බිත නිවනට පිටුපස්ස. සනසත් දෙන්නේ. ඒක නඩත් කියන්නේ මේ ගුරුවර කොච්චර අම්මා තේරෙන්නේ මට මතක දෙකින් ගුරුවර කොච්චර මේ සම්මුඛ වුණාද සමහරවල් තියෙනවා දක්ෂෝ සමහරවල් තියෙනවා එක්තරා ගුණධර්මයක් ඒ ටික වැරදි නැත්තම් ගුරුවරුන් කොහොම කතා කරන්නේ ඒ අවශ්‍ය උපදෙස් ටික ලැබෙන්නේ ඒක නිකෝ කියන එක කියලා. මම කියනවා ඉන්න එකක් තියෙනවා. ඒක තමයි මම අර කිව්වේ සම්‍යක් දෘෂ්ටි කියන එක මුල් වෙනවා කියලා. හරි අස්ථාමාරි ඉස්ලාම සම්‍යක් දෘෂ්ටි මුල් වෙනවනේ. සම්‍යක් දෘෂ්ටි කියන්නේ යා තේරුම් අරගන්න ඕනේ මේක මේ අනිකුරුන්ගේ අම්මේ ලාභ සත්කාර කියන එකක් නෙවෙයි. මේක අමතර දෙයක් මේ ගඟදී ඉහළට බීනන්නේ. ඒ නිසා ගුරුවරයාව තිබුණට ගැනීමේ ශක්තිය වෙනම එකක්. දැන් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ වැඩිහිටි වෙනකොට තේර වෙනකොට තේරකම උපයන්න ඕනේ. ඒ මේ වයසට යන නිසා වස්විස්ස වෙනකොට හම්බ වෙන එකක් නෙවෙයි. උපයන්න ඕනේ කි උපයන්න හැම වෙලාවෙම නිර්හංකාරව සාසනික කටයුතු කෙරෙන්න ඕනේ. බුදුජානනාංශයේ කිව්වේ පුරාවල කුමාරින්න හැමදාම උපදේශ බලාපොරොත්තු වෙන එක තමයි අපිට දෙන බුදු උපදේශය. දරුවට ලේ තමන්ගේ සහජාත දරුවට දෙන උපදේශය තමයි උපදේශ බලාපොරොත්තු. මොකද ඒක නැත්තම් කොච්චර දිමත් හරියන්නේ නැහැ. ධම්මපදේ කාතාවක් තියෙනවා ධම්මී සූපරසෝ යතා කියලා. හැන්ද කොච්චර රසමසවලු හොඳක් හැදියාවත් හැන්දට කාටාක රසෙ තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ මූඩයට මේ අසත්පුරුෂයාට අසත්පුරුෂ කියන්නේ පව් අප්පයි මනසටින් බයින් කරන හැන්දි රසක් නැතුව මේ හොදි රසක් නැතුව අපිත් බයින් ගියාම හරිම අදාදාත්මයි. නමුත් සර්වඥයන් කියන්නේ බොහලෙයි කියලා, මූඩයයි කියලා, අසත්පුරුෂයයි කියලා. නමුත් ඒකට තේරෙන්නේ නැහැ. ඉතින් තේරෙන දිට ඌ කියනවා මේ මිනිස්සු රස කර කර කනවාමයි හොද්ද හදලා දෙන්නේ හැඳි ගාලා දෙන්නේ මට මොන වගුලක්වත් නැහැ මියක් උතල් මර මර කනවා කියන අර රස කීමකට බයි ඒකද හුඟක් වෙනස් දිව දිවට ඕන දෙයක් රසෙ තියෙන ඒ නිසා ඒ දිවක් වගේ සංවේදීකම. මේ වචන කියන්නේ ඒකනේ සීලෙ කිව්වම ඉන්දිය සංවේදේ කිව්වම මේ මේ බයලජ්ජාදේ කිව්වම ඔය සංවේදීකම කියන්නේ. ඒ සංවේදීකම තියෙනවා නම් තම්බි වුණාට පස්සේ නැත්නම් කතෝලික වුණාට පස්සේ මේ මිසුද තියෙනවා. අර මේ සවුත් ඇෆ්‍රිකාවට ගියයි කිව්වෝ මේ අපේ ඔය අපිට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ ගෝත්‍රායකෝ ඉන්නේ. ඒ මිනිස්සු මේ ශිෂ්ටාචාර නැත්නම් මේ වගේ සම්‍යක් ධර්ම කරුණු වෙන්නේ නෙවෙයි. ඉස්ලාම් ගෙතන කොටින් මාත් කොටින් මාත් ගියාට පස්සේ ඒ දායතින් ඉන්නේ සුද්ධුලවිල කතා කරන්නේ පස්සේ හම් මේ හම්තු ගියාට පස්සේ ගෝත්‍රනායකයව ගෝත්‍රනායකනේ අපස්තින් වැඩි නායක වගේ එවිලා මීයා කයිල උන්ට කරන්නේ උසස්ම ගෞරවය කරලා දෙනවා ස්වාමීන් වහන්සේ හඳහරම් ඒක ගෝත්‍රිය බලාපොරොත්තු වෙන මේ දතකෝ මේ සංසාර කොහොමද මම කෙරුවේ කියලා. ඊපස්සේ පරිවර්තකයේ දාලා අපිට පස්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ එනකොට යකන් ගිනාවේ නෑ කිව්වා. බරපුඩි ඔසවගෙන ආවේ නෑ. ඒ කියන්නේ මම දන්නවා ඒගොල්ලෝ වැඩ කරනවා. පත්‍රේ සිවුරු දෙක විතරයි. ඉතින් අනිත් ඔක්කොම නම් නේද සිටී මනසදා කියන නායකයෙක් වශයෙන් ගුණයක් මේ පිටුල තියාගෙන කටු කරතාන දාගෙන සිගුළු දාගෙන ආවනම් බය. උගේ උට වැඩන්නේ ඌ ඌ දෙවිලයා. මොකක්වත් නෑ. ගියා. මොනවත්ක්ම නෑ ගියා. ගියාට පස්සේ දන්නවා වෙනවා. ආජීවක ඇවිල්ලා කියලා මොනවක්වත් නැතුව එහෙනම් කලන් ඇතුලේ ಗುಣ තියෙනවා කියනවා. ඉතින් කොණ්ඩඤ්ඤ සාගේ මට කතා කරලා කිව්වේ පුදුම යායසු මේක දකින්නට අපි නම් හිතුවා මේ දිවුරු දැකට ඒ රටේ මේ මොකක්ද දිවුරක් දැකලා මේ සත්‍යයක් මොනවක්ද දැකන්නේ. මේ මොනවක්වත් ගිනාවේ නැහැ කියන එකට වැල්ලයි. ඒක ඒ නායකත්වයේ කියලා කියන්නේ කුඩා කාලේ ඥානවලින් ආපු දෙයක්. අපේ පැත්තේ වඳින්නේ කලින් පොලිසිය යන්න ඕනේ, ඊගාට හමුදාව යන්න ඕනේ, ඊගාට යුද පැංචියක් යන්න ඕනේ, ඊගාට දෙපැත්තෙන් ආන්ගාඩ යන්න ඕනේ. ආමඩ් කාඩ් දුන්නට පස්සේ අපි සැලුට් ගන්නවා. ඒක කාට බයයි. පන්නේ යන්න බයයි. ඒතර වට කරගෙන යන්නේ හෙලිකොප්ටර් වලින් යනකොට අපි හිතනවා ඇයි උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද? ප්‍රතිශිල කියන්නේ ඒක මේ මේ ඒ ගෝත්‍රවලින් එන දේවල්. අපිට ඒක මතක නැතිවම බයලජ්ජා නැතිවම. අපිට ඒක මතක නැතුව සීල නැතිවෙනකොට අපිට ඒක මතක නැතුව ඉන්දිය සංවරය නැතිවෙනකොට මේ අම්මලා තාත්තලා හොඳටම දන්න දේ. නිසා කොච්චර අපි ඉහළට ගියත් අර අයන වායන ටික වැඩි කියන්න දරුවන්නේ දීලා වන්දනා කරන එක ඒ ටික තියාගත්තම අපිට පුදුමාකාර විදිය අර මේ ආරසාව. ඒ ආරසාව අර කිව්වාගේ තියෙනවා. ඒක ගන්න නැහැ මොකද අපි ඔලොමල අපේ තියෙන මාන්නකාරකම් අපේ තියෙන පුංචි දෙයකට අපි ඒව මනිනවා. අපි දන්නේ මේ ඒව ලබා ගන්න අපි මේ ලැබෙන්න මේ ඊර පායලා තියෙන මේ ජනේ ඊරම වහගෙන ඉතින් අතුරට අයියෝ හරිම අන්ධකාරයි කියලා සතුටු ගන්නවා. විදහාලි ලැබියන කියනවා. ඒ නිසා ඇත්තටම ටැග්ගක් දෙන එක නෙවෙයි වටිනාකම. ටැග් බාර ගන්න එක. ඒක අපේ අපේ සම්මතයේ ලියලා තියෙන දෙයක්. ටැග් දෙනවට වැඩිනවා ටැග් බාර ගන්න. ඒ නිසා අපිට බුද්ධෝත්පාද කාර්යය ලැබිලා තියෙනවා. මනුසත්භාවය ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. බණ ඇහෙනවා. පැවිද්ද තියෙනවා. ඒතර කොච්චර දේවල් වලට හැරෙනවද? කොච්චර දේවල් වලට මේ අයියෝ දැන් නම් උග්ගයි ආසන්නයි උඹෝ මොනවාක්වත් කරන්න බෑ මේක කරන්න ඕනේ කියලා මොන්න තරම් දේවල් ඔළුවේ දාගෙන ගන්නවා. ඒක උටට ආයෙත් මොකද වෙන්නේ? අම්බේ වටිනා. ඒකට හේතුව අර මූලික සංඥා දෘෂ්ටි වෙන කියනවනම් ආචාර විශ්වාසතු. ආචාර සම්පත්තිය. එතන මේ බයලජ්‍ය දෙක නැහැ. නෝන්ජල්කමක් නෙවෙයි. බයලජ්‍යාව කියලා කියන්නේ නෝන්ජල්කමක්වත් එහෙම නැතුව බය අඩුකමක්වත් නෙවෙයි. අපි හැම කෙනාටම පත් කරilla වඳින්න හදන්නේ. සීලෙන් ගුණෙන් වැඩි කෙනාට දෙවේලේ වැඳිල්ලෙන් දාන එක මේ දානයක් දෙනකොට ආයුර්ණ සබවල ප්‍රඥා ලැබෙනවා. වැඳීමෙන් ආයුර්ණ සබවල ලැබෙනවා. කොච්චර කොච්චර ලේසි වැඩක්ද වඩා දන් දෙනවට වැඩිය ආයු ආයුර්ණෝ හොකම් බලන්න. ඒදී කල්තුර කියන ලොකෝ දැන් මේ පණ්ඩිත සංඝ හැමදාම කියන මේක කටපාඩම් කරගන්න දරුවනේ සංසාර විස වෘක්ෂස්සේ ද්වේ වෘතානි පලානිව සජ්ජනසා සංගම සුභාෂිත රසාස්ව අද සජ්ජනසා සංගම කියලා කතාවක් මේ සංස්කෘත ලෝකයක් තියෙනවා මේ සංසාරේ නම් වූ විෂ වෘක්ෂයේ අමෘත බල දෙකක් තියෙනවා අමෘත බල එකක් නෙමෙයි දෙකක් තියෙනවා එකක් තමයි ඒක ලබා ගත්තා වූ නෑ අමෘත බල නම එකක් තමයි සර්වඥාන්සේ දේශනා කර දෙයට ඒ කෙලින්ම ධර්ම රසය තමයි ලබන්නේ නැත්නම් ඒකේ ප්‍රධාන ඵලයේ බවටපත් වෙන එක මේ මේ සුභාෂිත රස ආස්වාද සර්වචනසේ සුත දෙල්ලත සුභාෂිතය සුභාෂිතය ඒ විනෝදම රස ආස්වාද කරන සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රතිනමුත් ඒක ඉතාමත්ම කලාතුරකින් වෙයි ඒක වෙනැත්තු අඩුයි සාසනේ නමුත් සජ්ජන සාසංගම එහෙමට වෙච්ච යත්තන්න වඳින එක ඒක ඒ තාත්තට පත්‍ත්‍යයට වඳිනකොට ඒ තාත්තට ගරු කරනකොට අර සුභාසිත රසස්වාදයේම තමයි. ඒකම ලැබෙනවා. ඒ නිසා ඵල දෙකක් තියෙනවා කියලා සංස්කෘතෙන් කියන එකක් තමයි ඒක දැනටපත් වෙන එක. එහෙම නැත්නම් දුර්ලභයි. ඒක ඔක්කොටම හම්බෙන්නේ නැහැ. එයාට හරි කියන එක. එයාට බුද්ධ පචායනය කරන එක ගරු කරනකොට ඉබේම Tamanට දෙවියන් දරුවන්ගේ අම්මගේ තාත්තගේ බූදලේ අපිට අයිතිය තියෙන්නේ. ඒ වගේ මේ ආයත්‍ය පරිභෝගයට ලැබෙනවා. ඉතින් අපි කියන මාන්නය આવොත්, අණ්ණාව આવොත්, මම කියන හැඟීම આવොත් අර ගුණෝදාගේ ගුණ පේන්න කියලා. ඉතින් ඊට පස්සේ අර කිව්වාගේ තමයි තිබුණට තිබුණ තාණ්ඩේ බුද්ධිය නැතුව. ඒ බුද්ධිය නැති කරලා තියෙන ගුරුවරයා නෙවෙයි. තමන්ගේම තණ්හාව නිසාමයි, තමන්ගේම දෘෂ්ටි නිසාමයි, තමන්ගේම අර මේ කියන මේ ආත්ම සංඥාව නිසා. ඉතින් නැති වුණා නම් අපි අර පුංචි කාලේ හිටියා වගේ කාටවත් කරු කරගෙන ඉන්න පුළුවන්. ඒක ඉන්නේ නැහැ. ඒක ඉන්නේ නැත්නම් මොකද? භාවනාව නිසාමත් ඒක නොවෙනවා. විපස්සනා යම් කිසිතනක ගියත් ඒක ආර චිත්තාර්ථ සාරිපුත්‍ර සූත්‍රයේදී ඒ කොච්චිත කච්චාන සෝනන්ස කියන්නේ භාවනාව මෙතෙන් ගියත් ඒ භාවනාවම මාන්නක් කරක් භාවනා නිසා වෙන තෘෂ්ණාව නිසා භාවනා නිසා මෙතන ආත්ම සංඥාව නිසා සත්පුරුෂයාට ගණන් ගන්න නැති කතිය එහෙම නැත්නම් මේ සීල සමාධි සීලේ වගේ පුංචි දේවල් නොසලකා හන්න ගතිය ඉන්න පුළුවන් හරි අමාරු වෙයි හොඳ වැඩ කරන පිරිසක් ගාව ඉන්නවනම් ඒ ඇත්තෝ කියලා දෙනව නෙමෙයි දෙවෙනවා. තේරෙන පටන් අර ගන්නවා මේ යන කාලේ තමයි හොඳම ක්‍රමය. මේ කඩාන ගිහිල්ලා කරන්න බෑ. යන කාලේට යම් කියලා. ඒක උගා කරලා යටහත් පහත්කම නිහතමානිකමක් විදිහට පේන. ඒක තියෙනවනම් ඒ යටහත් පහත්කම නිහතමානිකම තියෙනවනම් තමයි හිතුව පැතුව සම්පත් හම්බෙන්නේ. මේ වෙලාවක් එනවා. ඒක තේරෙන්නේ. මොරටකන් ඉන්නුන අපිට ඕනේ නැහැ එහෙම නෙවෙයිනේ. අර පාත්‍යගේ ධාරාවක බඩේ තියෙන පිටර එකවර තොගේ පිටින් ගන්න හදනවා. පාත් ධාරාව කපලා සතරම් බීජේ එක එක දවසකට ගන්නවා අපිට බෑ. ඉන්ද්‍රයන්ව තට්ටකුත් දීලා යනවා. ඒක බෑ. ඔක්කොම තරු ටික අධ්‍යය හදන්න යනවා. හැබැයි මට කියන තියෙනවා මේ ධාරාව මරන්න නැතුව කරන්න බෑ කියලා. ඒක ගන්න නැහැ. මරනවා. මරනකොට පස්සේ ඉතින් අන්තිමට අයියෝ තේරම අමාරුයි. අර ඒක ධර්මානුකූලව වෙන්න ඕනේ. මාන්පුරේ මට්ටමට ගියෙන්න ඕනේ. නෑ ඒකයි ලෝකේ ධර්මින පුරුණතු ගන්නේ සමාන. ඒකනේ තාරාවර වෙන්නේ. ඒක නිසා ඒකයි අමාරු. ඒකයි කන්තිපරමන් තපෝතේජික කියන්නේ මේ යන ගමන වේගය ඇති. මොකද මේක වැඩෙන බවට වග බලා ගන්න කරන දේ කරන්න. මේක දැසක් ඒ කිට් වෙන කතාවක් නේ. කතා කරලා තියෙන මම මතක් කරන්නේ අධිකාරම්තුම කතා කරලා තියෙනවා මේ අම්මා පුතෙක් හදනවා හොඳ අතරියම් පුරුෂයා. හොඳට ඉතින් අම්මත් එක්ක අම්මා හොඳටම ඒ දරුවගේ මේ පුතේගේ සැප විඳිනවා. පස්සේ හොඳ තරුණ කාන්තාවකට පැත් කරලා කියනවා. ඇත්තට තිබුණ පස්සේ කාන්තාව දකින්න අම්මත් එක්ක තියෙන සම්බන්ධය වැඩි. ඒ නිසා කියනවා මේක මට බැටික දවසක් ඉඳලා කියනවා මට බෑ ගෙදර යන්න. නෑ නෑ ඒච්චර කලබල වෙනවා මොකද කියලා අහලා අන්තිමට කියලා කියනවා ඔයා මේ අම්මතත් එක්ක තියෙන සම්බන්ධය තියෙනවා අපි දෙන්නට සම්බන්ධ වෙන්න බෑ. ආයෙන මම නතර ගන්න නතර කළා බෑ අම්මා මරන්න ඕන. මොකක්වත් බෑ කතා කරන්න බෑ මට එකයි අම්මා මරන්න ඕන මට කවුරුත් ඕන. බබෙක් හම්බෙන්නේ දුලක් ඇවිදලා තියෙන කැවුත් වරයි කියලා. ඉතින් අර මනුස්සයා කල්පනා කරලා කරලා කරලා අන්තිමට තීන්දුව කරනවා දැන් ඉතින් යාති බෝ කරන්න අම්මගෙත් මන වේකනේ වෙන කරන්න දෙයක් නැහැ. පස්සේ අම්මා මරන්න තීන්දුව කරනවා. තීන්දුව කරලා ගෙදර ගිහිල්ලා ගුරුතුමාට ගිහිල්ලා අම්මා බිමදාලා මරලා බෙල්ල කපලා මරලා කපුව බලනවා. පාලේ වල කැවුත් ගන්න හදනවා කැවුත් කතා කරන කෙනු පුතේ පරිස්සමෙන් ලේවල වැස්සලා වැටෙයි කියලා කිව්වා. කලබල කරන්න එපා. උන් කරංගිල ඔය යකිනිට දීපා ඔය ලේවුට උඹ ලෙස්සලා වැටෙන්න පරිසම් ගන්නවා. කවුද කතා කරලා. අන්න ඒ වගේ අම්මා දන්නවා ගෑණිකට දුන්නාට පස්සේ දෙන්නෙකුට ප්‍රේම කරන්න බෑ. එතකොට මේ මේ ගෑණිකේ තියෙන ආසාව අම්මත් එක්ක තියෙන සම්බන්ධය කැමතියි. එතකොට මරණය කියන එක බොහෝ බොහෝම පුංචි දෙයක්. ඒක තමයි කැවුත්ත කතා කරන්න පුළුවන් නම් කියනවා. ඒක කෙරුවට කමක් නෑ. ඉතින් මම කවදාද මැරෙනවා. නැත්නම් සිමෙන්ති ලේ වැටිච්චාම කලබල වෙලා ඉස්සලා වැටෙන්න ඉඩ තියෙන පරිසමයක්. ඉතින්දි විතර පොඩ්ඩක් පරිස්සම් වෙනවනම් ඉතින් ඒ නිසා මේ ගමන යනකොට සාමාන්‍ය බුද්ධි පාග ගන්න බෑ. සාමාන්‍ය අපේ දින මේ බයලජ්ජත් එක අපේ දින ඉන්දිය සංවරය අපේ දින මේ සිල්වන්තකම මේවට පිළිවෙත එකක්වත් ලැජ්ජාවට කාරණාවක් මොනවාක්ද මොකද කල්ල කෙරෙගෙන නැදී. ඒව කරන්න උනායි කියලා අපි ආය දෙකේ මන්තේ ඉන්න අපිට ආයතනයක් මේ මොනවද මේ අනුත්පහිතින්ද අපි පැවිදි මේ ඉන්නත් බාහිර මේ වැඩ කරන්න කියලා කිව්වා නේද? එහෙනම් I think ආය සානස්සවතරන්නේ මහත් භාවනා පොතේ ඒක කියනවා අපි භාවනා කරන්නේ බුද්ධ සත්‍යක ධම්මලක්ෂ සංකල්පයේ ගුරුවරුන්ගේ ජීවිතේ පූජා කරනවානේ. එතකොට ඒක කියලා තියෙනවා ගුරුවරයාට මේ ජීවිතේ පූජා කරලා ඒ කියන්නේ පොරක් පුතේ කරන්නේ ඒ සමාදානයේ තියෙන අවශ්‍ය කරන ධර්මතා ඉබේම ඒවා ගුරුවරගේ මුකින් පිට වෙනවා. නෑ ඇත්තටම අර භාගමත් කියපේක තමයි ගුරුවරයා කවදාවත් කියනවා. තමගේ රිසෙප්ටිවිටි කියන්නේ බාර ගන්න ගතිය. බාර ගන්න ගතිය නම් තමයි යටහත් පාත් වෙන්නේ. යටහත් පාත් වෙනකොට හැම වෙලාවෙදීම මදිනවා. ත්‍රිවිධාත්මයටත් සියලු ආර්යයන් වහන්සේලාට මගෙන් හිතින් කයින් වචනයෙන් අවරක් දක්ුණා. අනේ මට සමාගම උදුන්වහන්සේලා තරහ වෙලා මේ ගමනේ යන්න බෑ. ප්‍රොෆෙසර්ත් එක්ක තරහා වුණා නම් ඉතින් යුනිවර්සිටි එකේ ඉඳලා වැඩක් නැහැ. කොච්චර දක්ෂ වුණත් ඌ තමයි ඇන්ටිමස් ටීම් ලකුණු දෙන්නේ. ඌ දන්නවා. ඒ වගේම කොච්චර සවුත් වුණත් ප්‍රොෆෙසර්ත් එක්ක යාළුවා ඉතින් බය වෙන්න දෙන්නේ නැහැ ඌ. ප්‍රොෆෙසර් කොහොමද ලකුණු හතක් අතින් දෙන්න යුනිවර්සිටි එකේ රෙගියුලේෂන් එකේ තියෙනවා. ඉතින් ඔක්කොම. ඉතින් ඒ නිසා මේකේ මහා පුදුමාකාර අධිකාරී ශක්තියක් තියෙනවා. අධිකාරී කියන්නේ ආමය. ඒකාධිපති බලයක්. ඒකේ බලයේ යටහත් වීම තමයි බුදුරජාණන් කියන්නේ මගේ නම ගන්නයි. බුද්ධ ධර්මයේ දාන කවුරුයි ලැජ්ජ වෙන්න බය නැහැ ධර්ම රත්නයට කරු කරන සංඝ රත්නයට කරු කරන් කරු කරලා එතකොට අර අපේ දින ඔලොමලගන් අංගෙන ගතිය ඔක්කොම යටහත් පහත් වෙලා යන්නේ ගියාම ඒක ඔක්කොම හම්බෙන්නේ අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ වරන් හම්බ වෙනවා කියන්නේ ඉස්කෝලේ යන ඉතලා අම්මට අපිට වැදලා බලන්න ඒක දෙමාගේ වරන් හම්බ වෙනවා ඒක වාහනේ වාහනයක්වත් හැප් වෙනකොට මොනවා කරදරයක් වෙන්නේ නැහැ හම්බෙන වරමක් නැහැ මාත් වෙනදලා තියෙන අවුරුදු 11 ඒ වුණාට හැමදාම යනකොට මේක නොක්ක ගියොත් ගෙදරින් එළියට බහින්න හිත දෙන්නේ. ඊට බහිනකොට අපි දැන ගමනක් යන්න ඕන නම් අපච්චිනේ වැඩ කරන්න දෙන්නේ නැහැ. ආ කමන්නේ මට වෙලකමනේ. ඒ වැඳුම් ගන්න ඕනකම නිසා නෙවෙයි. දැන් ඉතලා පොඩි ආගමක හැඟීමක් ඇති කළ යනම එළියට බහින්නේ දෙමව්පියන්ගේ වරන් ඇතුළු කියලා. වෙන්නේ නැහැ. ඉතින් අර අධිකරමත් එක දෙවෙනි කතාවේ තියෙන සම්බන්ධය තමයි ඒක ඔලොමල පුතෙක් හිටියලු. මේ අරාජි අම්මට අහන්න නැති වයසේ අර කෙල්ල ගන්න ඉස්සලා වෙන්නනේ. ඊට පස්සේ දවසක මිනිහා බෝතලක් කඩලා දැන් බෝතලේ කඩේ කත්තෙන් කවුල කපනවා. හැන්දෑවේ. ඒකල මේක නානවා දැන්. ඉතින් අම්මා කියලා තිනවා කුහිර වේස්ටි පුතා යන්න හදන මොකද කරන්නේ කියලා ඉතින් බලින් ඉඳි කොල්ලන්. අම්මට වැඩක් නැහැ නේ මගුල මමලේ රවුව කපා ගන්න කියන්නේ. ඊට පස්සේ නාන්න එපා දරුවා. අම්මට වැඩක් නැහැ නේ අනම්මනම් කියලා කිව්ව කොහමද? කැරට යනකොට මූ යන්න හදන දැන් කැලේ බලලා එහා ගමට යන්න හදන්නේ. ප්‍රියම්බිකාව බලන්න වෙන්නේ. ඉතින් අම්මා කිව්වලු "ඔතේ ආව මේ වෙලාවේ නාන්නත් එපා. මේ වෙලාව ඔය කරන්න යන්න එපා මේ රෑ හොඳ නෑ යන්න" කියලා. අම්මලාට වැඩක් නැහැ කියනකොට අනිත්වට කුළු මීමානින්න යනව බොල මේ යනකොට කියලා අම්මා සාප කරලා තියෙනවා. මේ යනකොට කැලේදී අනිත්වට කුළු මීමානින්න යන කියලා සාප කෙරුවා. අනේ නිකන් ඉඳම්මා කියලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ගොළමලකමට යනකොට එනකොට රැදි කැලේක් කැලේදී කොම්මන් වෙනකොට මම ටිකක් බය වෙනකොට ඇත්තටම කුළු මීමකා. කඩාගෙන එනවලු කුළු මීම තමයි කැලේ ඉන්න අන්තිම භයානක සතා. කොයි එකකටද බේරෙන්න පුළුවන් කුළු මීම අමාරුයි. කුඩිම එනකොට මොකට තක්කුලක පාටම තක්කුල යකෝ අම්මා කිව්වා. ඌ මේ එනකොට හිතවලු අනේ අම්මා කියපු දේ කොහෙදත් හිතපු දේ සිදු වේවා කියනකොට කුඩිම ගෑලියන්නේ. අම්මා කියන්නේ අනේ මේකට මෙච්චර කැත වැඩිමක් කුළුමි වගේ කරදරයක් නොවේවා කියන එක තමයි අනේකට කුළුමි මානින්න යනවා දෙයියන්ගේ දෙයියෝ සාකි කියලා බනින්නේ ඉතින් කියලු අම්මා කියපු දේ කොහෙද හිතපු දේ සිටි වගේ නෝ කුළුමි අපහුවා ඒ වගේ මේ වැඩ පිළිවෙලදී බණිනවයි කිව්වයි ගහනවයි කිව්වත් ඔය කෝකුණක් අම්මෙකුට බෑ. දරුවෙකුට එහෙම සාප කරන්න බෑ. සාප කරන්නේ අනිත් අනිත්ට කියලා වැඩ නැහැ නේ අට බැනලා තියෙනවා ඒ විදිහට අපේ අම්මා කොච්චරද ඉන්නකොට නැති බොහොම දුක්තා කියලා මම ආතට කරු කරනවා. සෙනගේ ඉස්සරහදී. ආ ඕ නැති බයින වචනේ අපි අම කපු පරම්පරාවක ඇවිල්ලා තියෙන සාප කරන ඇවිල්ලා. බාහිනෝ කියන්නේ අම්මා කටද බයි. ඒ වෙලාව තමයි. තුතුතෝ කවදාද මේ පවුල විනාශ කරනවා. කොහොමද බලන්න. ඉතින් කියන්නේ අනේක කරන්න එපා දරුවා කියන එක තමයි අර වචනේ කතා කරන්නේ. ඉතින් සම්බුත් කියන්නේ සමානලාට හරියට ඔය සින්ත්‍රපෙන් පින කිලින්ම ඩොස් කියලා තියෙනවා. බැලු බැලමට පේන තියෙන නිකන් මේ තාත්ත කෙනෙක් වගේ. අර මෙහෙම කරගෙන ඉන්න ඒ කරුණාමයිත්‍ය මොකුත් නැහැ. ඉතින් ඒකට තේරෙනවා යටින් කතා කරන්න උනාතර පේනවා මේ වෙන්න තියෙන දේ. එයාට පොඩ්ඩක් දැනුවත් කරලා පිටක් කිරීමක් කරන්න. ලේන කොට ගන්නවා කියලා කියන්නේ. මුදුනේ ඒ කියන්නේ කෙරෙන් දරුවා උගන්වන්නේ මට ඒක මතක නැහැ කතාවේ නම දරුවෙක්ගේ මොකක් හරි ගිලෙනකොට යා වේර ගන්න කැමති නම් උතර කරන්න ගිහින් ඊට පස්සේ කියන ඇඟිල්ල දාලා කොහමරි ඇදලා ගන්නවා ගියා මේ බෝධිරාජ සූත්‍රය බෝධිරාජ සූත්‍රයේ සර්වචනාංශේ උපවාසෙත් මේ ශිෂ්‍යව හදනකොට සාඩපරිසවචන කතා කරනවා කියලා ආරංචිත් තියෙනවා මොකක්ද කියලා අහනවා ඊට පස්සේ තියෙනවා ඒ වෙන්න පුළුවන් එතකොට එයා ඉඳගෙන ඉන්නකොට බබෙක් උකුලේ තියාන කතා කරන්නේ ඊට පස්සේ කතා කරලා තියෙනවා මේ දරුවෝ බාධේ දාපෝ යෝ ඒකනේ ඔබ වහන්සේ ඉතරක් මේ දරුවා වෙනවා තියාගෙන කියලා. ඒකට රසපය කාචයක් වගේ ස්වස්තික ලක්ෂණ වගේ දෙයක් දරුවා කටේ දාගෙන උගුරේ හිර වුණොත් මොකද කරන්නේ කියලා. එකතකින් බෙල්ලෙන් අලන අනික කවුරුන් ඇඟිල්ල දාලා ලේ එත්ති මම උගුරේ ඇදලා ආනවා කියලා තියෙනවා. ඊට පස්සේ එතකොට මේ කරන්නේ දරුවට රිදෙනවයි කියලා හිතන්නේ. දැන් රිදෙනවා කියන්නේ ගන්න තේරි ගියොත් දැන් පල්ලයට මොනවක් කරගන්න බෑ. ඔතෙන්දී අදින්න වෙනවා. ආන්නේ වගේ තමයි මම. අන්නේ වගේ තමයි මම ඒ ඒ වෙලාවෙදී කරන්න දෙයක් නැහැ. නමුත් ඒකෙන් උඩට එන්නේ ඇතුළට ගියොත් කරන්න. මේ වගේ ඉතින් අර මේ දේවල් කරන්න වෙනකොට දරුවන් හන්දා කරන්නේ මේ බන්දා කියලා කරනවා. ඉතින් ඒවා ඒ තලහට කරන දේවල් නෙවෙයි. ඒ නිසා මේ සාමාන්‍ය පැවිදි ජීවිතයේ හෝ එන ආරණ්‍ය ජීවිතයේ සාමාන්‍ය ලෝකෙදී හේරම තියෙනවා. එකයි දෙන්නේ රම්‍ය දෘෂ්ටි කරලා තියෙන්නේ. වෙන මොකක්වත්ම නැහැ. ඔය අනෙක් එකිනෙකාට ගෞරවයක් මොනවා කරන්න මේ සම්මත විගත මේක හරි කරලා මම හැදේ. වෙන කාටවත් අපි වග වෙලා නැහැ. ඒක හරිනම් අපිට මේ මේ මේ සීමා යටතේ ඕන විදිහට හසුරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒක හැදුනා නම් සම්මිය දෘෂ්ටි සර්වඥයන් සඳහන් කරන ඔක්කොටම වැඩි අපිට හැම පිනටම මුල් වෙන්නේ සම්මිය දෘෂ්ටිය. ඒක නැත්තම් කොයි දේ කෙරුවත් අපි නිකන් දෙපිටි චරිතය රඟපානක විතරයි වෙන්නේ. ඒක සම්මිය දෘෂ්ටි තියනවද නැද්ද කියලා තේරෙනවයි කියන එක සර්වඥාන්සිට අර කාටවත් කියන්න බෑ. අපි මාත මිත්‍යා දෘෂ්ටි ඉතලා ඉඳද්දී සම්මැදිට කියලා හිතාගෙන අනුමුත් ජයගෙන ජනප්‍රිය වේගනත් යනවා. නමුත් යන්නේ මේ රෝන් සයිඩ්. හැම කෙනා විකුණන්නේ මගේ බඩු හොඳයි කියලානේ. පොලට ගිහිලා කෑ ගහන්නේම ඒකම තමයි. ඒ කෑ ගහනවනම් හිතා ගන්න එතන නෑ. එච්චරයි අපිට ගන්න තියෙන්නේ. සම්මිය දෘෂ්ටිය නම් වෙනද ප්‍රචාර වෙන්න බෑ. එච්චරයි. ඒකම තමයි ලකුණ. අනික ඕනෙම දෙයකට ප්‍රචාරයක් අවශ්‍යයි. ඒක මොකද ඒකට තනියම හිර ගන්න බෑ. සම්මය දෘෂ්ටි දෙයක් නැහැ නේ හිත ගන්න කියලා දෙයක් නැහැ. සම්මය දෘෂ්ටි කියන්නේ දෘෂ්ටියක් නැතිකමනේ. ඉතින් මේක ගන්න කියලා විකුණන්න දෙයක් නැහැ. වැඩෙන් පේනවා. කරගෙන යනකොට පේනවා එකනකට මගවීමක් නෑ තමයි තියෙන අඩුම ඝර්ෂණ මාර්ගයෙන් තමන්ගේ පල දාගෙන සීල සමාධි ප්‍රඥා පුරණය කරනවා. මේවා එනවා එතකොට ආවී මරණ කොහොමද දැන් කරනවා මේ මානෙකින් භාවනා නොකර ඉන්නේ මේ මාසේ රෝදාවක් අස්සෙන් තානෙකින් මේ මොනවා කරන්නේ නැල්ලන්නේ මේ ආහාර කොහොමද නියාඥන්නේ ඒකෙන් මේක කරගත්තොත් ලොකු සායයක් තියෙනවා ඒ මුළු මුළු සාකච්ඡාම කරන්නේ ඒක උනන්දු කරන තමයි ඒකට හේතුව මේ මිනිස්සයා ඉන්නේ දැන් සෑහෙන මට්ටමකට අවිලා ඒකයි. ඒක නිසා මේ මනුස්සයාට මේ නිර්ආමිෂ සැපයක් මිසක ආමිෂ සැපේ සතුරු කරන්න බෑ දැන්. රෝගියා කාම සැපෙන් කිට්ටු කරන්න බෑ. නමුත් දෙකේ දහරුවක් හිටනවා නිර්ආමිෂ සැපකින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිර්ආමිෂයි. ඒක ලැබනවාද එහෙම නැත්නම් අවේදිත සුඛින නිවන ලැබනවාද කියන දෙකෙන් තඩමාරු වෙලා තියෙනවා. කාම සැපේ පුදුකල ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ පුදුකල මෙතෙන් වැටුණොත් යන්නේ කාම ලෝකෙට. ගියාට පස්සේ මනුස්සයා අගූකඩට වැටෙනවා. වාස්ස විසුමක් නැහැ. ඉන්ටර්නෙට් එතන වැටෙන වෙලාවේදී නැච අපව කාමයට යන්නේ හරි වේගෙ කියන්නේ. ගිහිල්ලා සම්පූර්ණ කාම ලෝකේ ගත කරනවා අර ආපු වේගෙට. ටික කාලය නටන. ඒ කාලෙදි බලන්නේ මිනිසු කියන්නේ විමර්ශා මේ සම්පූර්ණ අර මේ භාවනා කරන්න කියලා නැති නාස්තුන ඉස්සරත් මෙච්චර තත් කාමයට වැඩ කෙරුවේ නැහැ කියනවා. ටිකක් කළා බලන්නේ ඉන්නවා. බොහෝ විකුණේ කාමයේ පායලේ මිනිසු ආයෙත් කරපැත්තට වැටෙනවා. ඒක නිසා මේ කියලා තියෙනවා සම්‍යක් දෘෂ්ටි ඇති වුණා නම් සම්‍යක් දෘෂ්ටි ඇති වෙච්ච කෙනෙක් ගැන කියනවනම් කොතන හිටියත් මොනවා කරත් ඔහු ඉන්න නිවන පැත්ත බලන්න. අපි දැන් මෙතනින් පිටත් වෙන්න ගිහිල්ලා කොයි පාරෙන් ගියත් මෙතන පියවර තබන තබන ගානේ සමන වේත කිට්ටු කරනවානේ. අපි මේ යන්නේ සිරී පාරේ කියලා පිටත් වුණාට පස්සේ ඊට විරුද්ධ පැත්තට ගියා. මේ යන්නේ බස් එකට කොට වෙන්න බස් එක තියෙන එක නිසා සමනලෙන් යායට බස් එක තියෙන. නමුත් බස් එක නැගලා යන්නේ සමනලේ තමයි. ඊට පස්සේ කුරු විට පාරෙන් ගියත් මම නල්ලතන්නේ ගියත් තියෙන තියෙන පියවරක් පාත කොයි පැත්තට තිබ්බත් පද්මෙට ලං වෙනවා. ඒ වගේ සම්මිය දෘෂ්ටි ඇති වුණා නම් ලෝකයා දකින මිනිස්ස හිතේට වැඩිය කාමභෝගී වෙලා සම්නික්කර සිල් කඩා ගන්න මට්ටමට යනවා. නමුත් ඌ ගිහිල්ලා අල්ට වැඩි වේගෙන් අහුවේ. ඒ කියන්නේ චිත්තාත්තරහරි පුත්‍ර ගිහින් වුණාට පස්සේ කොටි තම ලෝකේන බලපං ඔතන ගියන කන් ගිහි වෙන්නේ නැද්ද කියලා. ඇත්තටම ගිහි වෙනවා. ගෝලේ ඇවිල්ලා පස්කොච්චාන්නේ කරනවා. නේද? අන්ත කිව්වා කටේ අත දාන්න වටිනවා. හැඩේ හරියටම හරි. වන්දේ කොහොමද කිව්වේ? දේවක ඇවිල්ලා කිව්වද? හිත බැලුවා දෙකමද කියලා. ඊපස්සේ එතනින් අතර නැතුව යනවා සාරිපුත් සර්වඥාන්තය හම්බේ. සරදී කියන බලපං ආය පැවිදි වුනේ නැත්තම් කියන. පැවිදි වෙනවා. ඉතින් එතෙන්දි ඒ අර පාරණ කල්යාණ මිත්‍ර ආශ්‍රේ නොදී හරි ඉඳලා නැහැ. ඉතින් හිතා ගන්න ඕනේ කර්ම දේ කියනවා නේ අතරමැද. ඒ නිසා අපව ගියාට ඉස්සරහට එනවා. ඉතින් ඒ නිසා මේ ගේම පිළිබඳව මොකද්ද බාගහත බැලුවේ? ඈ මොනවාද සයිස් එක? නැත්නම් ඔය එහා කොනේම තියෙන එක ඇසි අහලා තුනේ ඇන්ටියක් කරන්නේ නැද්ද? කෙලියම ඉස්සරහට ගියාම තියෙනවා. ආ හම්බුණා හම්බුණා. ඉතින් ඒක නිසා මේ මේක පිළිබඳව ඕන තරම් නවකතා ලියනවා. ඕන තරම් පොත් ලියනවා. හැමදාම ජීවිතය අලුත්. මාතෘකා මොකද හැම කෙනෙක්ම අවබෝධ කරගන්න සම්පූර්ණ ලැබුම් ක්‍රමයක්. මේ මේ කුණු කන්දල තුලින්. ඉතින් මේ කතාව හැම එකක්ම උනන්දු කරවන තුලින්. ඒ නිසා ඉස්සල්ලාම මේ මේ හොඳම දක්ෂ ගුරුවරු කියනවා ওই ගැඹුරු අවස්ථාවේදී කොට එන එක නෙමෙයි අමාරු ඉස්සල්ලාම සම්මියෘත්‍ය හැරෙන තැන වෙනස සංසාරෙටම බලපාන ඒකට හැබෑ වෙනස කියකේ කාටවත් නොතේරි එක වෙන්නේ ඔතනකදී හරි අපිට ඇවිත්ලා තියෙනවා මේක ඇත්ත හොයන්න ඕන කියලා අපි කතා වෙලා නෙමෙයි මේ මොහොතක ඇතුනේ මේ මොහොතක ඇතුනේ අපි තනියම ආගේ අන්ධකාර මොහොතක ඇති උනේ කවෝ කෙනෙක්වත් අපි බලාපොරොත්තු අම්මගෙන් තාත්තගෙන් නෙවෙයි ඇති උනේ දෙවලටම දුක් විඳින වෙලාව. අන්න ඒක තමයි වෙනස. අපි දැන් කරන්නේ එකතු වෙලා ඒකට ඔබ කරන එක. ඔබ කරනවා අපව යනවා ඉතර හදනවා කිසිම න්‍යායක් නැහැ ඒකට. සම්පූර්ණ දේවල් කරනවා තන මුල් වෙච්ච එක ඔබ වෙවි ඔබ වෙවි සුද්ධ වෙවි සුද්ධ යන එක තමයි. හැබැයි ඒක අනිවාර්යයෙන්ම ඒකායන ඉදිරියටම යනවා කියලා එකක් නැහැ. අපව වෙනවා, බරනවා, මට ගෑ මට ගෑ වෙනවා, කඩාන කඩාන යනවා. නමුත් කොහොම හරි න්‍යායක් තියෙනවා. සම්මිය දෘෂ්ටි ඇති වුණා නම් ඒ මනසේ ආයේ අරකට අහු වෙන්නේ නැහැ සුඛ වේවි ඉදිරියට යන එක තමයි ජීවිතේ. හොඳයි අපි විනාඩි 10ක් විතර පමණ මේ මතක් කරන් තියෙන සංඝයා වහන්සේලා වශයෙන් ඉන්න පිළිසෙට මම සාක්ෂි කරන වැඩ කරන්නේ මම කල යුත්තක් වශයෙන් 19 කුටි ආමර ඉදිරිපත් වෙලා තිබුණා මේ බණ කියන කට්ටිය නිසා. ඉතින් මට ඇහිලා සානද ගොඩ දෙනෙක් තම තමන් නිදහස කාරණා කියනවා. ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ලබා දෙන්නේ කියලා කීප දෙනෙක් බණ කියන්න පුරුදු කරගන්න. ඉතින් ඇත්තට මට දෙන අනුග්‍රහය නම් මේ රංගාර පුදුවේ කියන එක අවශ්‍යතාවයක් තියෙනවා. පුළුවන් කට්ටිය බැරි කන් කියන හැබැයි නමුත් පුදුවේ තියෙන අවශ්‍යතාවය තරකලා පුළු පුළුවන් කෙනෙක් උනන්දු කරනවා. මම කරවලා විශේෂයෙන් මේ දැස්ති කෙනා ඔය ඉන්නකම් මටත් කරත හැකි. ඒත් අනික කතිය මේ දැන් නොකියන අය උනන්දු කරවන්න. උනන්දු කළා කවුරු හරි එක්කෙනෙක් දෙනෙක් ගත්තොත් ඔය කරන කට්ටියට ලියන්න දෙකේ කොටියයි ආයතන දෙකේ කොටියනේ. එකේ කොටිය හතර කොටියයි කියනවා. මමත් කියනවා 14 එක දවසක් කියන සුමාරයකට. 13ක් පුළුවන්. ඒක තමයි ඒ නිසා බුදු පුලාම ඉතරයි ගැසලා ඒක ඇත්තට මේ 19 කුටි හාමුදුරන්ට කළ යුතු අනුග්‍රහයක් මේ විසර මමයි අවශ්‍ය හිටියේ 13 ඉඳිත් කරානවා ඒ නිසා කවුරු හරි එක ටිකක් කරන්න ඕනේ නිසා මේ 19 කුටි හාමුදුරට කියන මට දෙන්න පූර්ණ අනුග්‍රහය මම දුන්න මතක් කරගන්න මම වැලි කාටෙක් නෙවෙයි ඒක හොඳයි අපි එනම් මෙතනින් අපේ සාකච්ඡාව સમાප්ත කරනවා ඉතින් මෙල්බන් කට්ටිය ගැන කනගාටුයි මොකද මේ තාමත් නැහැ කරන්ට් එක ආවා තිබුණා නම් අපිට මේ සම්බන්ධ වෙනවා. ඒක ඒ වෙලාවේ ඉඳලා ජෙනරේටර් දිව්වේ. උදේ වෙනකොට ජෙනරේටර් දිව්වේ ඒකයි මම ටෙලිෆෝන් කරලා අහකට. ආවට පස්සේ ටික කරගන්න. දැන් එවනම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාකට කරනවා. ධර්ම සාකච්ඡාවෙන් නිපන්ජා කුසලයක් කරනවා නම් කියල පේන පේන කාටත් මේ අනුමෝදන් කරවලා ඒ වගේම මේ ඥාතියින්ට සිනහ අනුමෝදන් කරවලා සම්ප්‍රදාන කුල අපි ධර්ම සාකච්ඡාවට සමාප්ත කරමු තමයි යෝජනා. සාකාජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා නෝදන්සු සබ්බ සම්පත්ති සිද්ධියා. සාකාජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙත්තාච කම්මී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුසන්තු සබ්බ සම්පatti සිද්ධා ආසාරණා සුම්මඨා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආසාරණා සුම්මඨා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිතා চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ විඥා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාදෝ තකං සමාධිමෝතු යාපිපාපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධි සතං සමාධිමෝතු යාපිපාපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධි සතං සමාධිමෝතු යාපිපාපත්තිය